කල්යාණ මිත්‍ර අපගේ ගුරු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි පින්වත් පිරිසකින් දවසරයි ලස්සන දවස් 10ක් ඉවර වුණා මම හිතන්නේ හැමෝම හුඟක් සතුටින් ඉන්නේ අපි ඊට වඩා සතුටු වෙනවා අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අපගේ ආරාධනය පිළි අරගෙන මේ සැරෙත් බොහොම සන්තෝෂෙන් දණිදනට වැඩම කරා ස්වාමින් වහන්සේ එන්නේ දණිදනට හරිම සන්තෝෂෙන් ඒක අපි හොඳට දන්නවා තන හොඳයි අපි හොඳයි එන සෙනග හොඳයි කෑම හොඳයි කොහොම හරි ස්වාමීන් වහන්සේ සත්‍යෙන් ඉන්නවා කියලා අපි දන්නවා ඒක අපිට සත්‍යක් ඒ වගේම අනිත් මහා සංඝරත්නයත් හැමතිස්සම අපිත් එක්ක එකතු වෙනවා මම මෙතෙන්දි කියන්න කැමතියි මේ කතාව ඇත්තටම ඉස්සෙල්ලම අපි දෙන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ සෝමරතන ස්වාමීන් වහන්සේට මම දෙවෙනුවටයි කතා කරන්නේ අද සෝමරතන ස්වාමීන් වහන්සේ හැම රිට්‍රීට් එකකටම අපිත් එක්ක ආවා. ඇවිල්ලා කිව්වේ මම ඉන්නේ දමිජෝ සාමින්වහන්සේගේ ගෝලයේ විදියට භාවනාව ඉගෙන ගන්නයි මම ඉන්නේ. මම ඉන්නේ නෑ මෙතෙන්ට නායක සාමින්වහන්සේ කෙනෙක් විදියට කියලා. අදත් මෙතන ඇවිල්ලා ඒ වගේ ලස්සන කතාවක් කරන්න තිබුණා. නමුත් දැන් ටිකක් අසනීප වෙලා කුටියට වෙලා ඉන්නවා. ඒ සාමින්හන්සරණ දුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරලා සාදු සාදු සාදු ඉදිරි වැඩ කටයුතු වලට යන්න සූදානම් වෙනවා. ස්වාමින් වහන්සේ ගැන මම කියන්න ඇත්තටම අවශ්‍ය නැහැ අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ගැන. ඔයගොල්ලෝ හැමගොල්ලෝ දෙනාම දන්න නිසා තමයි දුර ඉඳලා වියදම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම වචනයක් කතා කරන්න ඕන මම වැඩි කතා කරන්නේ නැහැ මොකද ස්වාමින් වහන්සේ නවත්තනවා මම කතා කරනකොට. <laughs> ස්වාමින් වහන්සේ මේ ධර්ම ලෝකයේ ඉන්න දක්ෂම දක්ෂම නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කිසිම සැකයක් නැතුව දේශනා කරන අපිට සැකයක් නැතුව දැනගන්න පුළුවන් හොඳ ධර්ම දේශනාවක් හොඳ ක්‍රමවේදයක් අපිට හඳුන්වලා දෙන උතුම් ස්වාමින් වහන්සේ නමක් ඒක මම කියන්න අවශ්‍ය නැහැ මට මේ සැරේ අපේ රිට්‍රීට් එකට සෙනඟ ගොඩක් තව එන්න හිටියා සිඩ්නි වලිතා මහත්තයෙක් ඇහුවා ඉතින් මං කොයි ඉඩ නැහැ ටෙන්ට් එකක් ගහලා ඕන්නම් දෙන්නම් කැමති දෙන්න කියලා යාගේ ඇඟේ අමාරුවක් තියෙනවා කියලා ටෙන්ට් එකකින් අමාරුයි කියලා කිව්වා. ඊට පස්සේ මට යා ලියලා අනුලා ඔයාලා great master best teacher I am going to miss him but you can enjoy කියලා ලියලා next time I will come කියලා කියලා තිබුණා. ඒ වගේම මේ මෙතන ඉන්න මල්ලි හම්බුණා ඉන්න කලින් මම දැනන් හිතියේ නෑ කලින් කවුද කියලා. මගේ යාළුවෙක් මට එන්න කිව්වා. මම කවදාවත් භාවනා කළා නෑ. බණක් අහලා නැහැ. මම දන්නේ නැහැ මොකද්ද කියලා රිට්‍රීට් එකට ගිහිලා නැහැ. මං එන්නම්. හැබැයි දෙවෙනි දවසේ මං යනවා. හැබැයි මං සල්ලි ටික දෙන්නම් කිව්වා. එක්කෙනෙක්ගේ ප්ලේස් එක මිස් මේ ඒ ගෙවන සම්පූර්ණ සල්ලි ගන්න දෙන්නම් යනවා කියලා. හැබැයි ඊයේ මට ඇවිල්ලා කියනවා අනුලක්කේ බුද්ධ ධර්මයේ මෙච්චර ලස්සනයි කියලා මං දැක්කේ නෑ. කියලා කිව්වා. මට හරි සන්තෝෂයි හිතුණා. මොකද ඩෙනීඩන් වල අපි අපේ ඉන්නේ හතර දෙනයි. මේ සැරේ චූටි දුවෙකුත් ඇවිල්ලා ඉන්නවා පස් දෙනයි. රෙසිඩෙන්ෂල් ඉන්නේ අනිත් අපි ඉන්නවා ඩේලි එන කට්ටිය. ඒ වගේම ඉන්න කාගිල් එන ඒ නංගිත් එක්ක එකතු වෙලා අපි එතන මෙතන ඉන්න ටික දෙනා වැඩෙහි යෙදුනා. අනිත් අයට chance එක දෙන්න. ඇත්තටම කියනවා නම් අපේ හිත වංචනික බව අපි දන්නවා. නමුත් මෙතනදි කිසිම වංචනිකකමක් නැහැ. අපිට වමනා උනේ ප්‍රසිද්ධ වෙන්නවත් මේක අපිට පුළුවන් කියලා කියා පාන්නවත් මේක කරන්න නෙමෙයි මේ වැයවන වැඩසටහන අපේ ස්වාමින්වහන්සේගේ ධර්මය අවුරු හරියක් කෙනෙක් අහලා කෙනෙක් ඒ සන්තෝෂය ඒ සැනසීම ලබා ගන්නවා නම් ඒක තමයි අපේ හරිම සන්තෝෂය කියලා මට හිතෙනවා මොකද මෙහෙම ධර්මයක් මෙහෙම ක්‍රමවේදයක් මට මං ගැන විතරයි කියන්න පුළුවන් මම නම් ජීවිතේ දැකලා නැහැ අහලා නැහැ ඒක හරිම ලස්සනයි හරිම පහසුයි අනිත් එක මං එකක් කියන්නම් මම දකින්නේ ධම්මජීව සාමින්වහන්සේගේ අපේ කල්යාණ මිත්‍ර සාමින්වහන්සේගේ ධර්මය නෙමෙයි අපි තුලින් අපිට දැක ගන්න මේ ක්‍රමවේදයේ ලස්සනට සලකලා දෙනවා බුදු පියාණන්ගේ අහංසයේගේ ධර්මය සැකයකින් තොර. එච්චරයි මම කියන්නේ ඊට වඩා මම කියන්න යන්නේ නැහැ. ඔය හැමදේනාම මේ මට වඩා මං හිතන්නේ දන්නවා. මට වඩා හොඳට භාවනා කරලා තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඒක නිසා තාමත්ම සතුටුදායක අවස්ථාවක් අපිට අපි මේක සංවිධානය කරලා අපි හැමදිනාටම හැමෝටම මම ආශිර්වාද කරන අතරම මම කියන්න කැමති මේ පිටින් ආපු හැම යෝගාවචර යෝගාවචරියක්ම අපිට ලොකු සහයෝගයක් දුන්නේ. මොකද ඩනීඩන් වල හතර දිනක් පහ දිනක් එකතු වෙලා අපිට වැඩසටහනක් කරන්න හරි අමාරුයි. අපි වැඩ කරත් අපි සතියෙන් ඒව ගොඩාක් වෙලාට කරන්න බැලුවා. අපිත් භාවනා මාර්ගයේ හොඳින් යනවා. අපි දිනපතත් කරනවා. ඒක නිසා අපිට එකෙන් කිසිම පාඩුවක් වුණේ නැහැ. ඕගලන්ට කිසිම දුකක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි ඉදිරියටත් කරනවා. කරන්න පුළුවන් ශක්තිය තැනකන්. දැන් මමත් වයසයි හොඳටම. හැබැයි උනාට වයසක් දැනෙන්නේ නැහැ. පුළුවන් හැම ශක්තියකින්ම ඒක කරන්න මහන්සි ගන්නවා. ඒක නිසා ආපු යෝගාවචරයන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමැති ස්තුතිවන්ත වෙන්න අපේ ඇත්තට මම කලින් කියන්න තිබුණ එකක් අපේ නායක ස්වාමීන් වහන්සේ සෝමනතන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ අතහිත දීම නැත්තම් ඒ ආවාද ආදර්ශ නැත්තම් අපිට මේක කරගෙන යන්න කීයටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම ભેදයකින් තොරව පන්සලක් කියලා ඒකෙන් ભેදයකට තොරව අපිට මේකට හරියට කට්ටිය දෙනවා. අපිට හැම දෙයකටම උපකාර කරනවා. ඒහා සමගම ක්‍රයිස්ට්චර්ච් ඉන්න ඒ යෝගාවචර පිරිස හැමෝම හැම අතින්ම හැම පැත්තකින්ම මම නම් කියන්නේ කාගේවත් අපිට උපකාර කරනවා. ඒ හැම දිනකටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ දැනීදෙන වෙන සහෝදර පිරිස ඒගොල්ලන්ගෙත් මම නම් කියන්නේ නැහැ. හැම කෙනාම අත්හැරලා කරන උපකාරයක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ හැම දිනකටමත් නිදුක් නිරෝගී සුව ලැබිලා ඒගොල්ලන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පිටින් අපිට ඒ වගේම ආධාර ලැබිලා තියෙනවා. පොඩි පොඩි අපිට උපකාර ලැබිලා තියෙනවා. නම් නොකියවත් ඒ හැම කෙනාටමත් මම ස්තුතියි. මට තවත් එකක් අමතක වුණා. අපේ ධම්මියු සම්නාසී අපිට කිව්වා ධම්මවාස හාමුදුරුවෝ ගැන අපි මතක් කරන්නේ නැහැ කියලා. ඇත්තට මේක අපේ වැරැද්දක්. අපිට මුලින්ම ධම්මජීව ස්වාමීන් වහන්සේත් එක්ක වැඩම කරේ ඒ නායක ස්වාමීන් වහන්සේ ධම්මවාස ස්වාමීන් වහන්සේ සුබෝධාරාමේ නායක ස්වාමීන් වහන්සේ දැන්ට ඇඩ්ලේඩ් බ්‍රිස්බන් නුවර පන්සලේ ඉන්න ඒ ස්වාමින් වහන්සේටත් අපේ ගෞරවය අපේ පින් අනුමෝදන් අපි කරනවා. මොකද අපිට මුලින්ම අපේ ස්වාමින් වහන්සේගෙන් ගන්න පුළුවන්කම ලැබුණේ ඒ ස්වාමින් වහන්සේගේ ආශිර්වාද යටතේ. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා අපේ ප්‍රමාද දෝෂයට සමා වෙන්න ස්වාමින් වහන්සේ. අපි මෙච්චර කල් කතා කරේ නැති වුණාට ඒ වුණාට ලලිතයමයි සමහර කාලات අපි නිතර කතා කරනවා නොකියුවට අපි ආරාධනා කරන්න ඕන කියලා ඊළඟ සැරේ ස්වාමින් වහන්සේ වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේට වඩින්න කියලා අපි කතා කරා කීප වෙලාවක් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද ලයිදා. ඉතින් ඒක තමයි හැබැයි අපිට අපේ ප්‍රමාද දෝෂයක් තමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම මම කියන්න කැමති මගේ අතින් තව ගිලිහුණා නම් තවත් සෙනග මේකට උපකාර කරපු හැම දිනාටම ඉදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන. මම කතා වැඩි දිග්ගස්සන්නේ නැහැ. මම කවිපන්තියක් හැදුවා. ඒක කියන්න. යලිත ඒක තමයි ඇත්තටම ස්තුති කතා විදිහට මම හැදුවේ ඊරෑ ඊයර උදේව වෙනකත් නිරෝෂ දුවර බාර දීලා මේක රෑ නිදි මරාගෙන ලිව්වා. බුදු සමිඳුන් අපි ඉදිරියේ වැඩ උන්නා බුදු පුතණුවන් බුදු බණ රස කර දුන්නා මහා සංඝ රුවන නිති ආදර්ශය දුන්නා තිසරණ සරණ ගිය අපි සැනසී උන්නා සදහම් අමා ගඟ දිගටම පන පෙවුනා දහමයි භාවනාවයි සම රස කෙරුණා සතියම පෙරටු කොටගෙන හරි මග පෙන්නා බුරු සමිඳුන් ධර්මයට ජීවය දුන්නා සදැහැති පිරිස සවියකි සීලය රකිනා පැමිණියේ නන්දෙසින් දම් දෙසුමට පෙමිනා වඩමින් සතිය වැඩුණේ මග සමසිතිනා නැහැ වැඩි දුරක් යන මග සැනසුම ලැබෙනා නිල්වන් කැලෑ රොද නිසලව නිත ගැටුණා දම් රස සුලං මුසු කර පෙදෙසෙම බෙදුණා නිහඬයි විවේකයි සිත ඇතුළට ඇදුණා නිහඬේ හඬ දකිමින් හැම සතුටු වුණා වයි ඕරාවේ දසතම දම් රස පෙරුණා නිකසිය තුන්ගේ ගීනාදය සුසර උනා සුලඟෙන් මුවාවි ගස්වැල් නිසල උනා සුදම් ප්‍රභාවෙන් සුවඳ ඇති මල් ඉසුණා දේශගුණය හැම නිතරම ඉනස් වුණා සතිමත් පිරිස ඒ හැම විට නිසල වුණා සොබා දහම සමගින් සැම යහලු වුණා දහම කී අත්වින්දේ සිත අපේ නොසැලිනා සහාය දුන්න පිරිසගේ හදවත වටිනා නැත වචනයක් කියුමට එහි ගුණ වරුණා සහෝදර කැලකි සසරේ සැරි සරණා දවසක ඊතරවන බව අප අට පෙනුණා. දනීඩන් ගමේ ඇති දරු කැල සොඳිනා. අවබෝධයෙන් උපකාරය නිති ලැබුණා. දන් පිදුමට ඉඩ කඩ ඇහිරි තිබුණා. එනමුත් හොඳින් තේරුම්ගත් බව දැනුණා. උපකාරය සහයෝගය සැමගෙන් ලැබුණා නම ගම කියන්නට යන්නේ නැහැ මෙදිනා අතහැර කරන උපකාරය හරි වටිනා ලැබ දෙන්නේ ඔබට සැනසුම නිති රකිනා ඉඳ හිට ඇවිත් සැප දුක් විමසන තුටිනා සොයුරු නිල් අපි සුරකින බව දැනුණා වයෝරාවේ අපේ සෙනසුන හරි වටිනා හිතය බලය ඇති බව මනසට දැනුණා මෙත් කරුණාව ලැබමින් සිටි දින ගෙවුණා සතිමත් සිතින් නුවණද උරගා බැලුණා ඇති වී නැතිව යන බව කාටත් දැනුණා සමහිත පවත්වන්නට උපදෙස් ලැබුණා ගුරු පියතුමනි ඔබේ සෙනෙහස නිති දකිනා යෝගාවචර පිරිස දායාදය පතනා රාහුල පොඩි සමිඳු මෙන් වැලිගෙන අතිනා අහසට විසි කරමු අපි උපදෙස් පතනා ගුරු පියතුමනි කළ ගුණ සලකන්නට වටිනා සමකෙරුමට කිසිවක් නැති බව දැනුණා සතියම පෙරටු කොටගෙන සමසිත වඩනා ලෙස දිවි ගෙවමු අපි සෑම දෙන නිති බැතිනා හැම හද තුලම පිපි කුසුමන් ගෙන තුටිනා සමිඳුනි වඳිමු ඔබේ පාමුල අපි බැතිනා නිදුක් නිරෝගීව සතුටින් සිය රට වඩිනා සමිඳුට පතමු තුන් සරණය සියලු දෙනා ගරුතර සෝම රතන සමිඳුනි ඔබේ මෙත් කරුණා උපදෙස් අවවාද නිතරම හරි වටිනා හැම හද තුලම පිපි කුසුමන් ගෙන තුටිනා සමිඳුනි වඳිමු ඔබේ පාමුල අපි බැතිනා ඥාන වීර සමිඳුනි ඔබ ආදර්ශය පෙන්නා දුර සිට පැමිණ අප හට වීරිය දුන්නා හැම හද තුලම පිපි කුසුමන් ගෙන තුටිනා සමිඳුනි වදිමු ඔබේ පාමුල අපි බැතිනා මලිය දේව සමිඳුනි ඔබේ මෙත් කරුණා ආදර්ශය දෙමින් ගමනට එකතු වුණා හැම හද තුලම පිපි කුසුමන් ගෙන තුටිනා සමිඳුනි වදිමු ඔබේ පාමුල අභිබැතිනා ප්‍රියයන්ගෙන් වෙන්ව යෑමේ දුක දැනුණා යමයි දහම සතියෙන් පෙන්නා දුන්නා වරදක් වුණා නම් සමාව හැමගෙන් යදිනා අපි පතමු ඔබ හැමට තෙරුවන් සරණා සාදු සාදු සාදු දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ මොනවා හරි කියන්න තියෙනවා නම් ස්තුති කරන්න තියෙනවා නම් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් තියෙන ඉඩකඩ ඕනතරම් තියෙනවා කරන්න පුළුවන් මටත් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි මේ මම කියනවා මේ හැම කෙනාටම තනියම මේවා කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ හරි කැමති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ මේ දාන දින් වලට වඩිනවා කියලා අරන් අපේ අපේ නේ නා මේ ඒක මේ ඇත්තටම ඔබ වහන්සේ පතන්නත් මේ පොඩි විස්තරයක් තමයි තියෙන්නේ මම ඒ කවි ටික දැන් කියන්නම් මේ ඊට ඉස්සෙල්ලා මෙන්න මේ පොඩි වචන ටිකක් කියලා ලියලා තියෙනවා මම ඒක කියවලා ඉන්නම් ගෞරවනීය ක්ෂේත්‍රයට වරනකොට කර ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අප වෙනුවෙන් මෙම රටට මෙම නගරයට වරින් වර වැඩම කොට කරන මෙම අමිල අනගී ධර්ම දානය දිවිහිමියෙන්ම අපි පිළිපදින බව ඔබ වහන්සේට ගෞරවපූර්වකව කියා සිටිමු. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට මේ කවි පන්තියෙන් උපහාර පුද කර සිටින්නේ දනිදින් නගරයේ පදිංචිව සිටින සියලුම බෞද්ධ මාපිය දූදරු මුළුබුරු මුනිපිරියන් සියලු දෙනාම විසින් ඔබ වහන්සේ මෙන්ම මෙහි වැඩම කොට සිටින ගෞරවනීය සෝමරතන අපගේ ලොකු හාමුදුරන් වහන්සේටද පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමටද ත්‍රිවිධ රත්නයේ සරණ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේලාට මේ භවයේදීම භවයේදීම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි ඉතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු මම මේ කවි ටික ඔබට ඉදිරිපත් කරන්නම්. පොඩ්ඩක් හරි අරවා බලමු. ගෙදර ඉන්න නම් කියන්නේ. ඉතින් මේ ටික ගන්න. මට කියන්න බෑ මම කියන්න පුළුවන්. අද ඔබ හැමෝගෙම මම අවසර ඉල්ලනවා මේක ඉදිරිපත් කරන්න. වැලි පොළවේ තන නිල්ලේ ඔබ දෙපා තබනවා මහා සයුර සාගරය මග ගෙවා වඩිනවා ලොව දසත බුදු දන අම්රත්ය පිදනවා බෝසත්ය සමිඳු ඔබ පාරමී පුරනවා තොටින් සමුදුල් නිදුකින් නොබේ ගෙවන්නට සීත සුලං අහස් ගැබෙන් පොළෝ තලයි නිසලව පය තබන්නට පවුල් වඩමි පතුර ගුණ වැඩෙන්නට ආරාමයක හිඳ සෙනසුන මෙත් වඩන සංින්දුනි උතුම් දහමින් ජීවය පිරුණ වඩිනුයේ මග ගෙවා දුර ගණනින් යොදුන පඳුරෙකි දෙන දහම බුදු නුවණැස ඇරුණ වසරක් ගෙවි වසරක් එන තුරාවට දනිදින් දියණියෝ ඇත සතුටිනි සිත පුරාවට හිමි සඳු අඩි ලක් දෙරණින් අපේ පිනට පිළියෙල කරයි සිව්පසයම මාවට දනිදින් උැසි උැසියනගේ පිනෙහි බලෙන් දියණිවන් දිවි ගෙවනුයේ සීල ගුණෙන් සසරේ පතා ඉන ගමනක බලමහි ඔවුනගේ සහකරුවෝ අත හිත දෙයි මෙත් ගුණයෙන් නැදද ගුණයද පිනෙන් පුරවා වඩින තුරු හිමිලක් දෙසින් සීලයෙන් මෙත් සිත් වඩාලා රැස්ව උවැසියෝ දස දෙසින් සුදෝ සුදුවට සුදු අලාවෝ පොදි වැටිලද මේ ලෙසින් රණින් රන්වන් සලුලාලද ඉදිරි පෙළ දසුතය නිතින් නොමැත හිම කඳුරු සුදට වැටිලා සීත සුළඟක වෙලයි මනුක මල්ලඳු කැලෑ පිරිලා සුවඳ දසත විහිදුවයි සාදු සාදු නාද නගලා වලාකුළු මෙත් සිත් වඩයි සමිඳු සුමధుර දහම් වසලා සැවුම අවබෝධය ලබයි මිහිදු මෙනිසලු පිළිගොතාලා හිරු කුමරු සැඟවි බලයි නිල්පල්සේ පිනී බිඳු ඇටිලා මුතු ලෙසට සරසා හැඩයි උඇසි උඇසියෝ පෙළ ගැසීලා කරන සක්මන මන වඩයි ගලන දොළ මත නැගෙන පිනිපිඩු ඇතිව නැතිවන හැටි කියයි කලන මිතු දම් මල් දමක් ලෙස අතින් අතගෙන පටලවා දැමුණු ගත සිත වඩා විරියෙන් දහම නුවණින් පුබුදුවා අරිය අට මග ගමන පෙරදැරි නිවන් මග දෙස සිත යවා විහිදලා සිත නොයන ලෙස අපි බවුන් වඩනෙමු නොකඩවා සුමදුරයි දම් ජීවයයි සිත දහම් ජීවය සමිඳුනේ රෝදුකක් මතු එපා සමිඳුට පත්මිවරින් මෙත් ගුණේ ගුරු සමිඳු හෝ මා පියන් ඔබ නැතත් දැක්මට අදලෙනේ නිවන සැමටම පතා වඳිනෙමු පාද නලලත තබමිනේ සාදු සාදු සාදු මම කියන්න යන වචන ටික නම් එච්චර ලස්සන වෙන එකක් නැහැ Um, I'll do it in English, uh, if it's, if it's okay. Uh, Venerable Dhammajiva, Venerable Jnanavira, Venerable Somaratana, and Venerable Malyadeva Avasarai. Uh, on, uh, first and foremost, uh, on behalf of uh, all the participants uh, and the organizers, and uh, my friends in Auckland, uh, my friends, Kalyana Mitras from Auckland, I like to say a big thank you to Venerable Dhammajiva for conducting this excellent uh, retreat. Uh, by the way, I'm, uh, my name is Jairani and I'm from Auckland. Uh, I know that you have a busy schedule in Sri Lanka, and uh, that you are getting uh, lots of invitations from various countries all over the world. But uh, in spite of that, uh, giving us your valuable time uh, for to conduct these retreats, uh, we are really honored and we are very grateful for spending your t- valuable time with us. And I must also congratulate you uh, for initiating this, uh, initiating and setting up this uh, great uh, program called Sati Pasala. I was really impressed uh, after watching those videos. I'm sure you would have had lots of difficulties uh, trying to set it up and keep it going, but you have done a real, real, really good job. <laughs> and um, I hope it will flourish in the next few years. Um, I'm sure it, uh, if uh, your team can change a generation, um, that will make a big difference to the community in Sri Lanka. And I wish you all the, you and your team all the best. And uh, Venerable Somaratana is not here anyway. Uh, and Venerable Jnanavira and Venerable Malia Deva. Thank you all very much for uh, joining the retreat. Um, when I came to New Zealand, I never thought that I will see a Buddhist monk residing in Sri Lanka, in New Zealand. But uh, we are really fortunate to have four uh, Sri Lankan monks uh, sitting in front of us uh, uh, when we start the meditation. And uh, it, uh, I, I, have no doubt that it inspired all of us to do well. And what else? Next, um, I must thank the organizers, uh, Anula and Lalita. Uh, they did a really good job, and this is my third retreat. And uh, they kept us informed up, they kept us updated with emails, uh, what was going on. And uh, they even gave, uh, sent us a weather warning uh, two days before coming to Dunedin. So thank you very much, Anula and Lalita. Uh, I must also thank Rohana for recording the Dhamma talks. Um, and I, I know he, he must be a perfectionist. He always comes and adjusts the micro, <laughs> microphone tiny bit to get the perfect recording. Uh, and also lighting the fires every day in the morning to keep us warm in the meditation hall. Uh, I must also thank uh, Prem for uh, asking questions, and he uh, he obviously has a good uh, voice. <laughs> and uh, with his humor, it uh, made it interesting. Um, and uh, I mustn't forget Sama, Saman Mali and Nilmini. Um, they were running up and down the steps carrying all these food uh, ingredients and helping in the kitchen. We were we were really happy with the food. At least I was happy. <laughs> I'm sure uh, everyone was happy with the food. They gave us hot food and they were fresh and it was uh, varied, so uh, there was no complaints. And I must thank for the organizers. Um, and I must thank Aruna for uh, bringing us from the airport at short notice. <laughs> Uh, and uh, and uh, I think Neil for letting us use this facility. Um, we are really fortunate to have this retreat and I learned a lot, uh, especially during the um, Dhamma discussions. And uh, thank you, uh, Venerable uh, Dhammajiva, uh, for your advice. And uh, I think the best gift we can give you is to, uh, to go home and practice according to your advice. And at this stage, I like to uh, share the merits I gained during this uh, retreat uh, with all of you and all the venerables. And uh, I hope uh, you will have a healthy, happy life and uh, progress in the path of Dhamma. May the triple gem bless you all. Thank you. Sadhu, sadhu, sadhu. සාදු සාදු සාදු ගෞරවයෙන් ධම්මජීව ස්වාමීන් වහන්සේ වෙතයි. පද ගලපාගත නොහැකිව අද දින හිමිදිරියේ සිට ගෙවුනි මුලාවක සංගරුවනින් සහ ඔබගෙන් අවසර පවසන්නට මට බැඳුනුයේ පද පෙළ ධර්මයට ජීවයක් බඳු වූ පින්කෙතකි ඔබ ලක්බිමේ වාසනාවක් ලැබුණි මාහට ඵල ලබන්නට ඒකෙතේ මරුවා සමගයි තවම වාසය සෙන්පතිය නැති යුද බිමේ ජයගනින් මෝඩියේ සටනින් සතිය නිරතුරු උඹේ පසේ ඇසුණු වදන් ඔබගෙන් සමිඳුනි ජවය ලබා දුන්නේ නිතැනින් නිතැතින් ජවය නිසා නිතැතින් සමිඳුනි මෝහාදුර දුරුවෙයි නිතැතින් කවිපද මෙතැනින් අවසන් කරනෙමි කරුණාමෙත් සිත් පෙරදැරි කරගෙන පතමි ගෙවන්නට යහබෙලෙන් තිසරණ සරණේ අනුහසින් සාදු සාදු සාදු අවසරයි ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වෙලාවේ හිටින තත් අවසරයි ලොකු ස්වාමීන් වහන්සේගෙන් මේ මේ අවස්ථාව ඇත්තරම මට ජීවිතේ ලැබුණු ඉතාම වටිනා අවස්ථාවක් ප්‍රථමයෙන් මං වචන කීපයක් කතා කරන්න කැමති අපගේ දමජීව ස්වාමීන් වහන්සේ වහන්සේ මම ඇත්තරම භාවනාව එහෙම කරලා තිබ්බ කෙනෙක් නෙමෙයි. මොකද මම අහලා තිබ්බ විදිහට භාවනා කරනකොට කරන විදි දකින්න දේවල් වෙන්න ඕන විදිහේ ඒවා මට කවදාවත් එහෙම වෙලා තිබුණේ නැහැ කීප සැරයක් කරලා තිබුණාට කලින් ඒ ඒ නිසා නිදිමත එන ඒ වගේ දේවල් නිසා කරලා තිබුණේ නැහැ ඊට වැඩිය ඒක කම්මැලි බවක් තමයි තිබුණේ ඊට පස්සේ ඇත්තරම දැන් ස්වාමීන් වහන්සේගේ ධම්මදේශනා අහන්න වැඩි කාලයක් නෑ මාස පහක් හතරක් පහක් ඇති ඒ කාලේ ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට මේ සතිය මුල් කරගෙන ගෙන යන වැඩපිළිවෙලක් තියෙන මෙතන බලාපොරොත්තුෙන් කරන දෙයක් නැහැ එන දෙයක් දකින්න උත්සාහ කරන එකක් ඒ විදිහට ඇත්තරම කරගෙන එතකොට කරගෙන යන්න පටන් ගත්තා එතනදී මම ඇත්තරම මටත් දෙයක් මෙතන දකින්න පුළුවන් දෙයක් අත්දැකීම ඇති වෙන දකින්න පුළුවන් දෙයක් මට මෙතන තියෙනවා ඇත්තරම කියලා හිතුණා. ඊට පස්සේ මේ වැඩසටහනට ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා දසුත්‍ර සූත්‍රය ආශ්‍රයෙන් කරපු ධර්ම දේශනා මේ ඇත්තරම මේ භාවනාව ස්වාමීන් වහන්සේ කිව්වා මේ භාවනාව කියලා කියන්නත් එපා මේ සතිය. මේ ඇත්තට මේකේ ලොකු වෙනසක් වුණා ඒ සූත්‍රය ආශ්‍රයෙන් කරපු දේශනා කීපය තිබුණු ගැටලු සියල්ලමක් මේ මේ වෙනකොට තිබ්බ සියලුම ගැටලු ලිහුණා කියලා මට හිතෙනවා. ඒ වගේම ඉස්සරහට එන ගැටලුත් ඒ දේශනාවලට මාපවු ඒවම ඇහුවොත් ගැටලු ඇති වෙන්නේ නැති කරගෙන යන්න පුළුවන් කියලා විශ්වාසයකුත් ආවා. ඒ ඒ තුලින් මට මේ මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බොහෝම රුකුලක් වුණා ඔබ වහන්සේගේ පැමිණීමත් මේ අපිට කරපු අනුග්‍රහයත් ධර්ම මාර්ගයේ පිළිබඳ ඊටත් වඩා පෞද්ගලිකව මට තිබුණු ගැටලු වලට ස්වාමීන් වහන්සේ මම මෙහි එනකොට මම ඇත්තරම මට තියෙනවා මේ වෛද්‍යවරු කියන විදිහට මට ලොකු අසනීප තත්ත්වයක් තියෙනවා මම දැනටත් බෙහෙත් බොනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මාවත අනුකම්පාවෙන් මට කරපු ඒ ආශිර්වාදත් වැඩියෙන්ම උන්වහන්සේ මට ඒ දුන්න හිතර දුන්න ශක්තිය මේ මම මේ එනකොට ඇත්තටම අර ස්ටික් එකක් අරගෙන මං ගියේ මොකද මට දවසේ හැම වෙලාවෙම ස්ටික් එක ඕන වෙන්නේ නමුත් මට එහෙම අපහසුතාව ඇවිදින අපහසුතාව ඇති වෙලා තියෙන නිසා යන එනකොට අපහසුතාවය වැඩි වෙයි කියලා හිතච්ච ඉඳ මං ඕක අරන් ගියා. මේ එතකොට ස්වාමීන් වහන්සේ මට කිව්වා ඔබ බොරුවක් කරන්නේ ඔබට ඕක ඕනේ නැහැ. ඔබ ඕක හොඳයි කියලා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කියපු විදිහ කියපු වචන කීපයක් කිව්වා ඒක මට හරියටම තදින්ම හිතට වැදුනා. මේ ඒකෙන් ලොකු ධෛර්යයක් ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම හරි මට ඕක ඇවිද ගන්න බැරි වුණොත් මං මග ඉඳ ගන්නවා. කවුරු හරි එනකොට හරි උදව්වක් ගත්ත හැකිනේ මං ඕක අරන් යන්නේ නැහැ කියලා පහෝදාම මම තියලා ආවා මේ මේ ඉන්න තැන තියලා ඇවිල්ලා තියලා පයින් ආවා. ගැටලුවක් වුණ නැහැ. පවෝදත් ඒ විදිහම කරා ගැටලුවක් වුණ නැහැ. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට දුන්න ඒ ශක්තිය, හිතට දීපු ශක්තිය මට කියන කියන්න වචන නැහැ. ඒක මට මට දැන් ඒක නැතුව මට ඒ දේ කරගන්න පුළුවන්. එහෙම දෙයක් ආයෙ ආවත් මට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් කරන්න දෙයක්වත් නැහැනේ. මේ ඉතින් මට ඒක ලොකු හයියක් වුණා. එතනින් ගිහම මේ මේ වැඩසටහනට එනකොට පළවෙනි දවසේ දැනදී එයර්පෝට් එකේ අපිව ගත්තේ ආරි මහත්තයා. එතන ඉඳලා ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ නම් හැමෝගෙම මට කියවුන් නැතත් සමාවෙන්න ඊට පස්සේ අනුල මහත්මය ලලිත මහත්මය තොර අනික් තව ගොඩක් අය ඉන්නවා ඇතින් හැම දෙනාම රෝහණ මහත්මයා ප්‍රේම් මහත්මයා හැම දෙනාම ඇතුළු මේ මේ වැඩසටහන සංවිධානය කර සෑම සීරු දෙනාම වචනයකින් හරි හොඳයි කියලා කියපු හැම දෙනාටම මම මේ මම කරගත් සීරුම කුසලයක් තියෙනවා නම් ඒ සියල්ලම අනුමෝදන් කරනවා මේ හැම දෙනාටම නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරමින් මේ ධර්මාර්ග ඉදිරියට යන්න ලැබේවා තව එක දෙයක් තියෙන ඇත්තරම මට මෙහෙ එනකොට මේ එන්න කලිනුත් අනුලම අනුලා මහත්මයට මං ඇහුවා මං අනුලා අම්මා කිව්වට කමක් නැද්ද කියලා මට දවස් කිව්වා අනේ කියන්න මම අත්තම කෙනෙක් මට හැමදාම ඇත්තම පුතා කියලා කතා කරේ ඊට පස්සේ මට ඇත්තටම මට සැලකුවේ අම්මා වගේ කියන්න ඕනේ <laughs> අනුලාම මේ ඇත්තරම මේ ස්වරූපෙනුත් අපේ අම්මා වගේ. ප්‍රේම් මහත්මයා සෑහෙන සමානකමක් තියෙන අපේ තාත්තට. ඉතින් කොහොමද මේ මෙහි පිරිස ඇත්තරම බොහොම හිතවත් ලොකු අනුග්‍රහයක් අපිට දැක්කුවා. ඊළඟට මේ පරිසරය ඩෙනයිඩෙන් පරිසරේ මේ අවට පරිසරයත් මට හරි උරු පුරුදු බවතකුත් තියෙනවා මේ ඉතින් ඒ හැම එක මට මේ මට හිතර දැනිච්චේදී මම නිවාඩුවකට ගෙදර යනවා වගේ කියලා එති කිසිම අඩුපාඩුවන් නැතුව ඉහටත් උඩින් හැම දෙයම්ම කරලා සෑම මේ ලොකු අනුග්‍රහයක් දක්වා මේ වැඩකටයුතු සාර්ථක කරගන්න මේ එහැම දෙනාටමත් කෘතංශතාවය පල කරන්න කැමති Uh, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මෙතන uh, සාසම්බදලා සිටින සියලු දෙනාටත් uh, සියලු දෙනාටත් අවසර පතනවා. වචන කිහිපයක් කතා කරන්න මටත් අවසර දෙන්න. ප්‍රථමයෙන්ම මේ වැඩසටහනට සහභාගී වෙලා අපිට ධර්මයෙන් අනුශාසනා කරපු අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේට කෘතත් පූර්වක ස්තුතිය පුද කරනා මුලින්ම ඒ වගේම අපි ලොකු ස්වාමීන් වහන්සේටත් අනික් ස්වාමීන් වහන්සේලා දෙන මටත් අපි සමගම මේ හැම මොහොතකම සහභාගී වෙලා භාවනාවට සහභාගී වෙලා අපිට දුන්න රුකුල ගැන ඉතා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධීකරණය කරපු අපේ අනුල මහත්මිය මටත් ඇත්තටම අම්ම කෙනෙක් වගේ තමයි එතුමියටත් විශේෂයෙන් අපි ස්තුති කරන්න ඕනේ. මොකද අපි මෙල්බන් වලින් ආවේ. අපි ඉල්ලුම් පත්‍රය වන වෙලාවේ ඉඩ තිබුණ නැහැ කියලා කිව්වා. නමුත් ඊටමත් මේ තදින් ඉල්ලීමක් කරන්න වුණා. ඉතින් කාරුණික වෙන්න කියලා ඊට පස්සේ එතුමිය බොහොම කාරුණිකව අපිට අවස්ථාව ලබා දුන්නා. මටත් මගේ යාළුවටත් දෙන්නටම මේ අවස්ථාවට සහභාගී වෙන්න. ඉතින් ඔබතුමීට ප්‍රථමයෙන්ම අපි කැමති ස්තුතිවන්ත වෙන්න සහ අපේ පින් අනුමෝදනා කරන්න. ඒ වගේම මේ වැඩසටහන සහභා සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයේ නම් වශයෙන් මම විශේෂයෙන් දන්නේ නැහැ නමුත් ඒ සියලු දෙනාටම ඉතාමත් සිතවන්ත වෙනවා මේ වගේ සුන්දර පරිසරයක් තෝරගෙන ඒ සඳහා සියලුම අවශ්‍ය කරන බඩු බාහිර ආදියත් ගෙනල්ලා අපිට කිසිම අඩුපාඩුවක් නැගෙන විදිහට ඒ දේවල් සලසලා ඒ වගේම අපේ සෑම දෙයක් ගැනම ඉතා උනන්දුවෙන් සොයා බලා ඒ කරපු උදව්වට උපකාරයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ රෝහණ මහත්මයාටත් මේ ශබ්ද පරිපාලනය කරා වගේම අර කලින් සදාන් කරා වගේ මේ දරවුදුනත් බලාගත්තා. ඉතින් මේ මයිතර දරදානවට අමතරව බෙහෙත් පෙති වගේකුත් දැම්ම මොනවා හරි වෙඩි බෙහෙත් පෙතිද කොහෙද පටපට ගාලා පුපුරනවා මේ <laughs> අපිව මේ නිදාගන්න ඇතුව ඉතින් මේ භාවනාවේ යොදවන්න මම හිතන්නේ ඒක උපකාර වුණා කියලා අපි <laughs> සිතනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාටත් ඒ වගේම අනිත් සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මමත් ස්වාමීන් වහන්සේ පොඩි කවි දෙක තුනක් ලියාගත්තා මේ පුළුවන් විදිහට මම කියන්නම්. මම දෙකක් විතර මම හිතන්නේ මේ තුනක් විතර ලියාගත්ත සතිය අරමුණු කළා අනිත් දෙක ඔබ වහන්සේලාට පින් අනුමෝදනා කරන්න. <coughs> තෙරුවන් සරණයි නිදුමට හිඳුමට හිටුමට ඇවැදුමට කන විට නාන විට නෙක වැඩ කරන විට බුදු හිමි දෙසූ ලෙස සතියෙන් සිටින විට අපමද ගුණය ඔසවයි නිස්සරණයට වලල්ලක හොවා ලියලා පණිවිඩ සමාවෙන්න වලල්ලක හොවාලිය පනිවිඩයගෙන ටික ටික ළඟාවන දුම්රිය බලාගෙන දුම්රිය රිය දුරා වෙත එය ලබා දෙන අධිපති නැවතුමේ ඇත සිත අයාගෙන සුසුමේ ඇරඹුමට පෙර සිත යොමාගෙන සුසුමේ මැදද සතිමත් සිත තබාගෙන ගෙවෙනා සුසුම දෙස නිහඬව බලාගෙන අවසානයක ඇරඹුම අප ලබාගෙන දිදුලන දිදුලන ලෙද දිනක පුරසඳ අමාවක සතිසිත පුබුදුවන සත වෙත සෙත සදන සකිසඳ කලන දම් ජීවවැනි මහතෙරක ඇසුරම අපට කරුණකි ලැබුමට නිවන බුදු හිම දෙසූ ඒ සතිපනිවිඩය දැන තම සිත අති උතුම් තලයක හොවාගෙන දෙසමින් දහම් අප භව දුක නිවාලන දිගයුරු පතමු අප ප්‍රිය ගුරු පියාණන තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේලා ඇතුළු සමගෙන් අවසරයි මම ඔබ වහන්සේලා වෙනුවෙන් කවිපද කීපයක් ලියුණා අපේ සෝමරතන ස්වාමීන් වහන්සේත් පොඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙත් නම් මට ලියා ගන්න කවියක් ලියා ගන්න කාලයක් ලැබුණේ නැහැ. ඒ වුණාට ඉතින් සෝමරතන ස්වාමීන් වහන්සේ හැමදාම අපි ඕක්ලන්ඩ් පන්සලටත් වැඩලා අපිට හැම දෙයකටම අපේ කෙරෙන හැම දෙයකටම සහභාගී වෙලා අපිව හැම අපිව ධර්මයෙන් අනුශාසනා කරලා අපිට ඒ වහන් එතුමාණන් වහන්සේ අපට උදව් කරනවා මම ඊයේ තමයි දැනගත්තේ මේ බුදු පුතුණුවන් දෙදෙනා සුබෝධාරාමේ පන්සලෙන් කියලා 1980 අන්තිම කාලයේ 1990 මුල් කාලයේත් අපි සුබෝධාරාමයට සම්බන්ධ වෙලා හිටියා. මම ගෙදර මගේ නෑයින්ටත් කියලා නැති දෙයක් මම අද කියනවා. අපි මෙහි ආවට පස්සේ අපේ ගෙදර විකුණුවා. විකුණලා ඒ සල්ලි වලින් අපි ගිහින් නායක ස්වාමීන් වහන්සේට පූජා කරා ඒ බිල්ඩින් අරමුදලට ඒ කාලේ පිරිවන වැඩි දියුණු කරනවා නෑයින්ට කිව්වේ නෑ නෑයින්ට කිව්වොත් නෑයෝ හිතනවා ඇයි පන්සලකට <laughs> සල්ලි පූජා කරන්නේ ඊට වැඩිය හොඳයිනේ ඒගොල්ලන්ට දෙන එක කියලා. ඒ නිසා මායි මහත්තයයි නායක ස්වාමීන් වහන්සේටත් කිව්වා ස්වාමීන් වහන්සේ අපේ නංගම් මොනවත් දාන්න ඕනේ නෑ. මේක අපි දෙන්නේ ඔබ වහන්සේ මේ කරන සේවය වෙනුවෙන් කියලා. ඉතින් ඒ වගේ තැනකින් මේ වගේ බුදු පුතුණුවන් බිය වෙලා ඉන්නවා දකින්නකොට ඊයේ මට හරීම ආසාවක් ඇති වුණා. මං හිතුවා අපි අපි ඒ කරපු පින්කම දැන් අපි සතුටු වෙනවා කියලා ඉතින් ඒ ඔබ වහන්සේලා ඒක මට කියපු එක ගැන මම ඔබ වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. මොකද මම දැනගෙන හිටියේ නෑ මේ බුදු පුතුණන් දෙදෙනා සුබෝධාරාමයට සම්බන්ධ දෙනමක් කියලා. ස්වාමීන් වහන්සේ මම වැඩිදුර කතා කරන්නේ පොඩි කවි පෙළක් තියෙනවා වහන්සේට ඒක මම ලිව්වේ ඊයේ රෑ මේ අනුලක්ක කිව්වා වහන්සේ කවි වලට කැමතියි කියලා. <laughs> යඹුරු බුදු බණ වටහා දෙන්නට සරල උපදෙස් යොදා ගන්නේ භාවනාවෙන් සිත හදන්නට වෙහෙස නොබලා උදව් වන්නේ මහා සසරින් එතර වන්නට සතිය පමණයි උදව් වන්නේ පසක් කර දුන් ගුරු පියාණෙනි ඔබට අපගේ හිස නැමෙන්නේ සිටින සිටින පරයන්කෙන් බහුශෘත බව වැඩි වේවා තබන තබන පියවරකින් නිවන් දොරට ලං වේවා දේශන දේශන බණ පදයෙන් සියලු සතුන් සුව වේවා තුන් රුවනේ මහ බලයෙන් අපේ මුනිඳු රැක දේවා අනුල ලලිත සහානිකුත් කලන මිතුරන් මෙහි සිටිනා අපේ යුතුයකම් සොයා බැලුවා කිසිම වෙහෙසක් නැතිව තුටිනා කයෙන් වචනෙන් යම් වැරැද්දක් උනාදයි සැක සිතක් සිතුනා දෙපා වැඳ අපි සමා අයදිමු නැවත හමුවන සිතින් සොඳිනා ඉපදීම මහ දුක් ගොඩක් බව සොඳින් හඳුනාගෙන සිටින්නෙමි සසර ගමනින් එතර වන්නට හදන සැමහට මිත් පතන්නෙමි. හුදකලාවේ සතුට විඳමින් සතිමත්ත දිවි සුදකලාවේ සතුට විඳමින් සතිමත්ත මම දිවි ගෙවන්නෙමි. ගමන තව දුර යන්න ඇතිමුත් කෙසේ හෝ එය නිම කරන්නෙමි. ස්වාමීන් වහන්සේ තව කවි පෙළක් තියෙනවා මගේ කලන මිතුරියක්. එයා මේ මට කියන්න කියනවා. ඒක දේව දසවන පින් කළා ඔබ දෙසුදම් අසන්නට හිඳ ඉදිරියෙන් දම් උපදෙස් ලබන්නට හදතෙත් උනා ගන්නා තත දුටුවාම දීගායුෂ පතමි මුනිඳුට හැමදාම මොහොතින් මොහොත සති මල් දම ඇමුණුවා අඩියෙන් අඩිය අප නිවෙනට ලං වූවා මේ ජීවිතයේදීම කළ හැකි බව දුටුවා මග පෙන් වූ ඔබට බැතිමල් පුද වේවා මුලසුනේ වැඩ සිටින ගරු ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි මෙල්බන් වලින් සහභාගී වෙච්ච පිරිස වෙනුවෙන් පොඩි ස්තුති කතාවක් කරන්න කියලා මට පැවරුණා. ඉතින් මම ඒ අයත් නියෝජනය කරමින් ඒ වගේම ඉන්න සියලුම පිරිස වෙනුවෙන් මම හරිම කෙටියෙන් මොකද එකම දෙය ආයයි කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අපේ ගුරු පියාණන් ගැන කියනවා නම් මේ දවස්වල මේ කාලේ අපිට හොඳටම පේන තියෙනවා වීදුරු ගල් මැණික් වගේ පේන වීදුරු ගල්. ඉතින් බොහෝ මුලාවකට යෙදෙන්න පුළුවන් කාලේ මේ මැණික් කැට අපිට අතට අරගෙන පෙන්නපු ඒ ගුරු පියාණන් වහන්සේ ගැන කියන්න වචන නැහැ. ඉතින් අපි හැමෝගෙම ඇත්තටම ලොකුම ලොකු ආසනාව තමයි අපිට ඔබ වහන්සේ හමු වීම. ඉතින් ඒකෙන් අපි හැමදෙනාම ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ ගැන ඇත්තටම හිතන හැම වෙලාවකම හදපතුලෙන් නැගෙන කෘති කෘතඥතාවය පිරීලා ඉතිරිලා යනවා. ඉතින් ඔබ වහන්සේ අපේ ශක්තියත් අරගෙන මේ සත් කටයුත්ත চিරාත් කාලයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා නොම හැම වෙලාවෙම හිතෙන් නැගෙන ඒ ඒ හැම වෙලාවකම හැමම හිතෙන් නැගෙනවා අපේ ආයුෂත් අරගෙන ඔබ වහන්සේ ජීවත් වෙන්න ඕනේ. මේ මේ කෘත්‍ය තව දිගට දිගට කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතන වැඩ සිටින අනිත් සෝමරතන ස්වාමින් වහන්සේ ඥානවීර ස්වාමින් වහන්සේ මලියදේව ස්වාමින් වහන්සේ අපිට දැකුමත් ලොකු හිතට සැනසුමක් වුණා. ඇත්තටම භාවනා කරනකොට මේ බුද්ධ පුත්‍රයන් හතර දෙනෙක් ඉස්සරහා අපි මේ භාවනා වැඩසටහන කරන්න අපි හරියම පිං කරලා තියෙනවා කියලා හිතුණා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිර ජීවනයත් ඒ ප්‍රාර්ථනා කරන සියලුම ඒ සම්‍යක් ප්‍රාර්ථනා ඊට වේවා ඒ වගේම මේ පතන අමාමහ නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේම සංවිධානයෙන් කටයුතු කරපු ඒ ආන්ටිලා අක්කලා ගැන ඇත්තටම ඒ කියලා නිම කරන්න බැරි තරම් ඒ ඇහැට කඳුළු වෙනවා දැක්කහම ඒ අයගේ භාවනා කරන වෙලාවත් ගොඩාක් කැප කරලා අපි වෙනුවෙන් උදේ රෑ වෙහෙසුන හැටි අපි ඇස්වලටම දැක්කා. ඉතින් ඒ අනුලා, ලලිතා, සමන්මලි කියන ආන්ටිලා, එනිරෝෂා, නිල්මිනි අක්කලා, ඒ වගේම ප්‍රේම් අංකල්, රෝහණ අංකල් ඒ ඇතුළු මේ නම් සඳහන් කළ නොකළ සහ මේ සම්බන්ධ වෙච්ච ඒ කියන්නේ අවුරුදු දෙක පුරා මේ අය මේ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැති කියලා හොඳටම අපිට ඒක ඔප්පු වෙනවා. ඉතින් ඒ අයට ඇත්තට මේ භාවනාවට උනත් කරන්න කාලය අඩු වුණා නම් ඒ අපේ පිනුත් අරගෙන ඒ අය වහවහා මේ සසරෙන් මිදෙන්නට මේ අපි කරගත්තු කුසල් සියල්ලම අනුමෝදන් කරනවා. මේ සෑම දෙනාම වෙනුවෙන්. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සැපියු පුලිස් එකක් තිබුණා. ඉතින් මම ඒ නම් ටික අරගත්තා. ඉතින් ආරි ගයාන ගුවන් නිහාල් රාජා අබේ යන මහත්වරුන්ටත් ඒ මගේ පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේ සිද්ධ කරනවා. ඇත්තටම බලාපොරොත්තුුනේ නැහැ එයාපෝට් එකෙන් අපි අපිව ගේන්නේ ඒ තරමට ලිස්ට් හදලා ඉතින් කරපු සේවය නම් අතිවිශිෂ්ටයි. ඉතින් ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන්නේ පාකිය උපඥාන වීර හාමුදුරුවන්ට නොකියම බෑ උදේට හම්මුණු දාන ගැන මගේ කල්යන මිත්‍රයෙක් මගින් මගටම පැවසුවා ඒ ගැන සඳහන්ව කරන්න කියලා. ඉතින් කිසි කෙනෙකුගේ සඳහක් ඒ ගැන සඳහන් නැති ඉඳ කියන්න ඕනේ. අපිට උදේට මාළු පාන්, රෝල්ස්, පීසා සීනි බනිස් ඇත්තටම බලාපොරොත්තුනේ බතලාලයක් තම්බලා ලුණු මිරිසක් එක කන්න මං හිතුවේ මට විතරයි දුන්නේ කියලා මට හරි අප්සෙට් එකක් ඉතින් ඒ හැම කටයුත්තක් වෙනුවෙන්ම අපි ඇත්තටම සදානෑ ගැති වෙනවා. ඒ වගේම සහභාගී වූ සියල්ලන්ම ඇත්තටම අපි ඔක්කොම මේ ඔක්කොම කැපකිරීම කළා වේ මේ දරුවෝ ගෙවල් දොරවල් දාලා ඉතින් මේ ඇත්තට මේ සංසාරෙ මිදෙන්න තියෙන අවංක ප්‍රාර්ථනාව හින්දා ඉතින් ඒ අය සියලු දෙනාටමත් අපේ ඒ ප්‍රාර්ථනාව සිද්ධ වේවා කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ වගේම අපි අතින් වැරද්දක් සිදු වුණා නම් අපේ ගුරු ස්වාමින් වහන්සේටත් අනිත් ස්වාමින් වහන්සේලාටත් අපි අපි අත් සංවිධායක මණ්ඩලයටත් කිසියම්ම කෙනෙක්ගෙන් වැරද්දක් වුණා නම් මේ වෙලාවේ ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඉතින් මේ ඒ ඒත් එක්කම බැරි බැරි ගාතේ මමත් ස්වාමින් වහන්සේට පද හතරක් ගැලපුවා. හතර හතර ගාතෙන්ද? <laughs> සතිය නැමැති හිරු කිරණින් අවදි උන හදවත පතුලේ ගැඹුරින් ලිය ලා වැඩුණ දහසක් මලින් ගුරුපා අතු රාපුදන මේ කවි පදය ගුරු පඬුරකි හද බැතින සාරි සාරි කවි කියන දෙන්න ඕනේ යාට අනික කට්ටිය කවි කියන හරයි කරවර ස්වාමී වහන්සේ and members of the sangha I really don't know where to start <laughs> this talk it's been such a privilege to have attended this wonderful, wonderful retreat. You've shown us, Swami say that what we thought was not achievable is, can be achieved in this life. But what we need to do is continue to practice and keep the sati in mind, and that's possible to each and every one of us. I thank really from the bottom of my heart Anula Prem, Anula Dalita, their partners, families, Nihal Gita, Nirmali, Ari, and all the other members in Dunedin. Uh, really, please excuse me if I can't mention all your names. I'm just too <laughs> emotional. <laughs> just about to say anything. But um, it's been such a great privilege that we were introduced to Venerable Dhammaji Bahamadri. It must have been our good, the karma that we have done in the past that was carried through here because this is just the th- third retreat and the first retreat he taught. I can remember at Mitrigala, somebody mentioned about Mitrigala when we were in Adelaide and got this desire we should go there and uh, we attended second international um, uh, retreat that you conducted there, Swami, and, and that's when you taught us uh, Anapanasati. I didn't know anything about it before that. And at the last retreat here two years ago, uh, you carried on and just progressed a little more and kept practicing. And this time, you culminated by showing us exactly, you know, how we should proceed step by step step and uh, but i think the most important thing is that we should have trust and uh, faith and just persevere. It's not easy, but we have to persevere. And thank you for giving all that encouragement and the teaching, though I did not uh, understand because of the language barrier, all the teachings that you made, I think I understood enough to proceed and it was just um, a lot of effort, but it was really, really worth it. And I thank you very sincerely for that. And sadhu, may sadhu, all the blessings of the Triple be on you and the others members of the Sangha and the congregation here. and they all, let us all attain nirvana in this life itself. සාදු සාදු සාදු. ගරු ස්වාමින් වහන්සේ සියලු දෙනාගේම අවසරයි ගරු ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. වෙලින්ටන් සිට පැමිණි සියලුම දෙනා වෙනුවෙන් මගේ ඒගොල්ලෝ ඉල්ලීමක් කළා ස්තුති කරන්න කියලා. ඇත්තටම මම කියන්නේ හිතාගෙන හිටපු සියලුම දේවල් වගේ කියවුණා මෙතන. සියලුම ස්වාමින් වහන්සේලාට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. මොකද ඇත්තටම මට මගේ මම මගේ සිතුම් පැතුම් ජීවිතය සෑහෙන වෙනස් වුණා ධම්මජීව ස්වාමින් වහන්සේගේ බණ අහන්න පටන් ගත්තට පස්සේ. ඒ වගේම මෙතන කියවුන්නේ ඒ අපිට මේ ධර්මය අද බුද්ධ කියන වචනය පවා අපිට අහන්න අවස්ථාවක් ලැබිලා තින්නේ අවුරුදු 2600ක් තිස්සේ මේ ධර්මය දිවි පරදුවට තියා දිවි හිමියෙන් රැකගෙන අනාගත પરම්පරාව වෙන වෙනුවෙන් ගෙනාපු සියලුම ස්වාමින් වහන්සේලා ඇත්තටම මට මේ කාරණිය කියලා දුන්නේ අපේ අම්මා දවසක් මම ඒක ස්වාමින් වහන්සේ නමක් ගැන දෝෂා දෝෂාභිමුඛයෙන් කතා කරනකොට මගේ අම්මා කිව්වා පුතා එහෙම කියන්න එපා අද බුද්ධ කියන වචනය පවා අහන්න ලැබිලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේලා එක කාලයක කන්න බොන්න නැතුව මේ බඩට වැලි කොට්ට තියාගෙන මුණින් අතට දිගා වෙලා මේ ධර්මයේ කටපාඩම් කළා නැගත් પરම්පරාවට ගෙනියන්න කියලා මේ ඒ සියලුම ස්වාමින් වහන්සේලා අද අද වෙනකනුත් සංසාරයේ සැරිසරනවා නම් කොහේරි සියලුම ස්වාමින් වහන්සේලාට මා විසින් රැස් කරගත්ත සංසාරය පුරා රැස් කරගත්ත සියලුම කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේම ඇත්තටම අද අපිට මේ උතුම් ධර්මය හැමදාම මෙතනින් මේ දසුත්තර සූත්‍රය අහලා යන්නේ හද ප්‍රීතියෙන් ජීවමානව බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ ප්‍රීතියකින් යන්නේ මොකද අර ස්වාමින් වහන්සේ කියනවා වගේ අපේ කොකු සෑහෙන දිගෑරිලා තමයි මෙතනින් යන්නේ පහුවදාට හැබැයි ඉතින් ආයෙ පොඩ්ඩක් නැවෙනවා <laughs> ඒක පොඩ්ඩක් අමතක වෙනකොට ඒක ඉතින් ප්‍රත්‍යඥ ස්වභාවයේ ඒක දිගට දිගට අහනකොට ඒ කුකු ටිකක් දිග ඇරිලෙයි. ඉතින් ඇත්තරම අපිට මේ මේ ධර්මය අද මෙහෙම අහන්න වෙන්නේ නැහැ. මේ ස්වාමින් වහන්සේලා මේ ධර්ම මාර්ගයට යොමු කළා වූ ඒ ස්වාමින් වහන්සේලාගේ ගුරු හාමුදුරුවරුන් නැත්තම්. ඉතින් ඒ සියලුම ගුරු හාමුදුරුවරුන්ටත් මගේ කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම තව අපි අමතක නොවන නොකළ යුතු කාරණයක් තියෙනවා. මේ මේ ස්වාමින් වහන්සේලාගේ දෙමව්පියන් මේ තමුන්ගේ දරුවන්ව ශාසනයට පූජා කරලා යුතුම් පරිත්‍යාගය කළේ නැත්නම් ඒකත් අද අපිට මේ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙමව්පියනුත් සංසාරයේ සැරිසරනවා නම් ඒ දෙමව්පියන්ටත් අපේ සෙන් අපේ කුසල් පුද කරන්න කැමතියි. සාදු සාදු සාදු ඉතින් ඇත්තටම අපේ ආයසත් අරගෙන ධම්මජීව ස්වාමීන් වහන්සේලා සෝමරත්න ස්වාමීන් වහන්සේ ඥානවීර ස්වාමීන් වහන්සේ මල්ලියදේව ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම මේ අපිට ඊටමත් විශාල ශක්තියක් වුණා මේ අපි දකිනකොට මේ තරුණ ස්වාමීන් වහන්සේලා අපි ඉදිරියේ භාවනා කරනවා ඒ ස්වාමින් වහන්සේලාට අපේ අනාගත પરම්පරාව දූ දරුවන්ට මුණුපුරන්ට මිනිපිරියන්ට මේ වගේම කමටහන් දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධනෙදින් පිරිස ගැන නම් ඉතින් ඇත්තටම කියලා වැඩක් නැහැ. ඊටමත් ඇත්තටම මම ඊයේ අනුලක්ක අපෙන් ඇහුවා මොකද්ද මේ මොනවා හරි කම්ප්ලේන්ස් තියනවද කියලා. කම්ප්ලේන් එකකට තියෙන්නේ හොඳ වැඩි කියන එක තමයි. ඊටමත් ආදරෙන් ගෞරවයෙන් කිසිම අඩුපාඩුකමක් නැතුව අපිව බලාගත්තා. මගෙන් කවුරු හරි ඇහුවොත් කොහේ හරි තැනකදී ලෝකේ කොහේ හරි තැනකදී කොහෙන් හරි ඇහුවොත් excellent organization එකක් මට කියන්න පුළුවන් දේ වගේම excellent මොකක්ද ඒකට කියන්නේ කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්න පුළුවන්ද කියලා කිව්වොත් මට බය නැතුව කියන්න පුළුවන් අන්න ඩනේදින් මේ මේ රිට්‍රීට් එක ඕගනයිස් ඕගනයිස් කරන කට්ටිය බලන්න ඒගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේ ගතිගුණ සියල්ලම ඒක නිසා අන්න එතෙන්ට ගිහින් ඉගෙනගෙන එන්න කියලා ඕනම කෙනෙකුට මට කියන්න පුළුවන් ඕගනයිස් කරන හැටි. ඉතින් මම අනුලක්කගේ ඉල්ලීම පරිදි පොඩි කවි පන්තියක් ලිව්වා. කියන්න අවසරද හාමුදුරනේ? එහෙනම්. <laughs> මම මේ හොඳ කවිකාරයෙක් නන් නෙවෙයි මේ කියන්නේ කියන්න දන්නේ කෙනෙක් නෙවෙයි. අතර මම මේ කවි ටික ලිව්වේ මේ අනුලක්කගේ නමට ඝන පිහිටෝලා. ඒ අනුලක්කට කියන්නේ නමුත් අනුලක්ක මට මට කියන්නයි කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ කවි පෙළ අරුණලු නැගෙන යාමේ පිනි බිඳු වැටෙන සියොතුන් හඬ ඇසේ පිබිදි තටු සලන මීදුම් පටල අතරින් බොඳ වී ගලන හිමිවරු දකිමි සංසුන් ගමනින් වඩින අගනා කුඳු පලසවන් තන ඇතිරිල්ලේ යෙදෙනා සක්මනෙහි ඔබ නිවිහැන හිල්ලේ දකිනා දනන් සිත් පැහැදෙයි සනසිල්ලේ දේශනා දහම් පිළිරැව් දෙයි කඳුරැල්ලේ නිල්වන් උයන් පෙත කිවිරට වනන්තරේ සුමధుර ඔබේ දම් පහසින් සුවඳ කෙරේ පෙර කල රහත් හිමිවරු හිඳි උරින් උරේ මහා මෙවුනා උයන සිහි වෙයි අනුරපුරේ ඇත්නස්රිය පාද සිවුරඟ නැතුවාට සත්මහලින් සැදුණු මාලිග නැතු වාට දික් විජයෙන් ලොවම නතු නොම කෙරුවාට සක්විති රජෙකි ඔබ සසුනේහි හැමදාට ගිජු කුළු පව්ව මුදුනත අරණක සොඳුරු දෙසුවලු දහම් සිත පිහිටාලන අයුරු අතැඹුළු ලෙසින් පහදා එම දම් ගැඹුරු මුදවාලු මැනවි අප සසරින් සයුරු මහා කළු සිහල වලගම්බා රජු දවසේ වැඩි යලු රහත් හිමිවරු නිරතුරු අහසේ කන් කළු දහම් දේශනා විට ඔබ මෙලෙසේ අනුර අරුණලු දකිමි රහතුන් වැඩි මග ඔස්සේ හිස මත පැලඳ තණ්හාවේ කටු ඔටුනු සසරෙහි බැඳී උරසක් මාලෙන් තියුණු පෙළුණෙමි මෙතෙක් කෙලෙසෙහි වදයෙන් දරුණු මුදවාලනු මැනවි වගුරෙන් මා එරුණු නැත නුඹ ගැබෙහි නැත මහා සමුදුරු කුසෙහි නැත මහගල් කුලෙහි තිබෙනා විවරයෙහි නැත කිසි තැනක් දස දහසක් සක්වලෙහි නොදිටිමි තැනක් මරණය නැත තුන් ලොවේහි දුලබය සම්බුදුන් දුලබය මිනිස් කය දුලබය කෙනෙහි සම්පත සංගවරුන් පිය දුලබය දහම් හඬ යහගුණ පිරුණු අය විදසුන් වඩමු දුරලන්නට සසර බය අමදම් දෙසාසුන් කොට උපදන් කන්ද මග හෙලි කලෙහි සුව කොට මානෙත් අන්ද පිදුමත නැතත් මල් පරසතු මකරන්ද උදනෙමි උදන් ගීයෙන් හද තුල බැන්ද සෙනසුන් වනේ නෙක වනමල් පිපියන් වනමල් වලින් ඔබ පායුග වැසියන් ඔබ දම් දෙසුන් බඹලොව තෙක් ඇසියන් දම් සිසිලෙන් නිරයෙහි ගිනි වැස් නිවියන් සාදු සාදු සාදු දෙවන් සර්ණයි ගරුතර ධම්මජීව ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ අතර මම මේ මුලින්ම මේ රිට්‍රීට් එකට එනකොට ආවේ පොඩි බයකුත් එක්ක සහ ඒ වගේම තමයි මට තමයි අර දවස් දෙකකට පස්සේ පැනලා යන්න හිතුනේ. දැන් නම් මට හිතෙන ඒවා මට පොට පෑදුනා කියලා. බොම්ම සරලව කියනවා හමුදුනේ මට තේරෙනවා දැන්. බොම්ම මට පොට පෑදුනා කොනක් අහු වුණා. ඒ වගේ ගැඟීමක් එනවා. ඒ වගේම අර පැලෑන්ඩ හේතු වෙන එකක් තමයි එකක් මේ අනිත් අයට ඔක්කොටම තියෙනවා මට තේරෙන්නේ නැහැ මොකක්වත්. අනිත් එක හැමතුරුනේ මේ දවල් දාන්නට ගියාම බලන කරවල කැල්ලක්වත් තියෙනවද කියලා ඒකත් නැහැ. ඒකත් පොඩි <laughs> පස් බෑමක් වුණා. පස්සේ දැන් මට ප්‍රත්‍යක්ෂ වෙන තමයි මට ভেජිටේරියන් කෑම කන්න පුළුවන්, රැට කන්න නැතුව ඉන්න පුළුවන්. ඊටත් වඩා මට දේ තමයි ව්‍යාපාර කරන්න, බිස්නස් කරන්න මම එතන ඉන්න ඕනේ නැහැ. දැන් දවස් 10ක් වැඩ කටයුතු බොහොම හොඳට සරලව යනවා. ඉතින් ඇයි මම මේක බදාගෙන ඉන්නේ එතන? කාටරි බාර දුන්නා. ඉන්න පුළුවන්. ඒකත් මට ප්‍රත්‍යක්ෂ වුණා මේ දවස් කිහිපෙදී. අනිත් එක මම මෙහි බය භාවනා කරන පොඩි බයක් තිබුණ එක හේතුවක් තමයි මේ මෙතනින් නැගන්නේ මම කියන්නේ. මේ භාවනා කරනවා මෙඩිටේට් කරනවා අපි මේ සිල් භාවනා කරනවා කියන අයගේ පොඩි ඔලමුල ගතිය අනේ අන්දමන්ද ගතියක් වගේ මට පේනවා. අනේ මට විතර නෙමෙයි අනිත් අයත් කියනවා. මේත් තියෙනවා. අපි සාමිනාදලගෙන මේකේ ඇත්තම ගියයි භාවනා කරනකොට මොකද ඒගොල්ලන්ගේ කමියුනිටි ඇක්ටිවිටිස් නෑ. කමියුනිටි වැඩවලට හේට් කරනවා. අපි මොන හරි කිව්වොත් එහෙම බෑ ඒක නෙමේ ධර්මය. ඉතින් පන්සලේ වුණත් අපි වෙසක් කූඩු තරගයක් කරන්න ගියත් ඒගොල්ලෝ කියන ඕක නෙමේ ධර්මය කියන්නේ භාවනා ඉතින් මේ ළමයි අරන් ගිහලා භාවනා කරන්න බෑනේ මිසක් ළමයින්ට හරියන එකක් දෙන්න එපා. කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට පොඩි බයක් තිබුණා මේ භාවනා කරන අය දැක්කහම. ඉතින් හැබැයි ඒක ඒක සංසිඳුන හැමතුන ඒකට උත්තරය ආවර ඊයර් ප්‍රශ්නයක් අහපුවාම අර භාවනාවට ගියාම කලින් පැයක් භාගයක්ම නෑ මොකද්ද ඒක කියන්නේ? නෑ නෑ නෑ. පූර්ව කෘති. පූර්ව කෘති කරනවා. ඒ කියන්නේ අදාළ නැති වේ වුණත් කමක් නෑ. ඉතින් නිහඬව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කමක් නැහැ. ඉතින් මට ඒ වුණාට ඒකට හේත් කරන්න යන්න ඕනේ. ඒකට බයින්න යන්න ඕනේ. ඒකට ඒකට ටික තරහ වෙන්න යන්න ඕනේ. උඹ මොනක කරගත්තා අපි අපේ වැඩේ කරගන්නවා ඉන්නවා කියලා hina වෙලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි වුණා. අන්තිම මේ ධර්මදේශනාවලදී හම්බුනේ මට මෙච්චර දවස් අපි බුද්ධාගම දැකපු විදිහට වඩා වෙනස් විදිහකින් දැන් පේනවා. අර අධර්මයෙන් ධර්මය පේනවා, අයුක්තියෙන් සාධාරණය පේනවා, නරකින් හොඳ පේනවා. ඒක. ඒක නිකන් හරියට අර අලුත් ලෙන්ස් එකක් බලනවා වගේ. ඒක මට හොඳට ප්‍රැක්ටිස් වුණේ ඊයේ පෙරේද මට වෙච්ච දෙයක්. මොකද මට තිබුණේ මේ ළඟපෙනීමේ ප්‍රශ්නයක් විතරයි. කොළ පොත බලන විතරයි. දුර පෙනීම හොඳට තිබුණා කියලා මම හිතාගෙන හිටියා. ඊයේ මේ නිව්සීලන්ත වල අවුරුදු දෙකෙන් දෙකට අර ඔප්ටිෂන් ගාවට යනවනේ ටෙස්ට් කරන්න. ඉතින් මට ඒගොල්ලෝ එන්න කියලා දුන්නා. මම ගියා. ගිහින් බලපුවා ගියා කිව්වා වාගේ දුර පෙනීමත් ප්‍රශ්නයක් තියෙනවා කන්න දෙයක් දාන්න කියලා. ඉතින් අර ඒගොල්ලෝ දුන්නා buy one get one free නිකන් හම්බෙනවා නම් ආයෙකත් දෙන්න කියලා මම ගත්තා ඉතින්. එතකොට ඒක දැන් මම drive කරනවා දානවා. දැන් තමයි පේන්නේ මේ පාරේ සයින් බෝඩ් හොඳට ඈත තියෙනවත් පේනවනේ හැමෝටම. හරි. ඒක දැන් තමයි පේන්නේ. කියන්නේ මෙච්චර දවසුත් ඕවා තිබුණා. ඕවා තියදී අපි පාරේ ගියා. දැක්ක හැබැයි දැක්කේ නැහැ. දැන් අන්න ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමේ ධර්මයක් මම හිතන්නේ අන්න ඒ වගේ ඉගෙන ගිහින් මම කරුණාවෙන් ඉල්ලා සිටින ස්වාමීන් වහන්සේ අපේ කන්නඩ දික සුද්ධ කරන්න ලබන අවුරුදු දෙකකට පස්සේ ආයෙත් නැවතත් <laughs> සම්බන්ධ වෙන්න කියලා. සාදු සාදු සාදු මංගලා නංගිත් මා ළඟට යන්න ඉස්සෙල්ලා කියන්න කියලා ස්වාමින්වහන්සේ දැන් මේ කට්ටිය ඔක්කොම ස්වාමින්වහන්සේට පිරිකර මොන හරි දෙන්න ඕන කියලා අපෙන් ඇහුවා. ඉතින් අහනකොට ස්වාමින්වහන්සේ පිරිකර ගන්න හැමදාම අපිට කියන්නේ ඒව අවශ්‍ය නැහැ කියලා නිසා ඊට පස්සේ මං කිව්වා ඉතින් ඒගොල්ලන්ට ඒ උනාට කොහොම හරි කරන්න ඕන මොන හරි. ඉතින් ඒකට සතුටක් වශයෙන් ඊයේ ස්වාමින්වහන්සේ ගිහිල්ලා මෙහෙන් ගනිපු ඒ මේවා ටික ගැන මම කිව්වා ප්‍රේමගෙන් ඉල්ලලා අපි දෙන්න පූජා කරන්න කියලා හිතුවට මේගොල්ලන් හැමෝම එක එක දේවල් කියනවා කොහොම හරි කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ ඒගොල්ලන් සතුටට කියලා. ඊට පස්සේ ඒක ඒ හැමෝම හැමෝම ඒකට දායක වුණා. දායකලා ඒ ඒ සම්පූර්ණ ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් ගනිපු ටික මේ හැමෝගෙම සතුටෙන් පිළිගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ඒක සතුටින් බාර ගන්න කියලා. සාදු සාදු සාදු කියලා කියනවා. පිළිකර කියන්න බෑ යකඩ බඩු කිව්වම ඒක තනිම කරගන්න. තනිම කරගන්න. ඊට පස්සේ මට කියන්න තියෙන අනිත් එක තමයි අපි දැන් මම මුලින් කතාව කිව්වට පස්සේ අපි සංවිධානය කියලා කියන්නේ මම කතා කරනවා ලියනවා මම නෙමෙයි ඇත්තටම අපි වෙලින්ටන් ඕක්ලන්ඩ් ඔක්කොමලා එකතු වෙලා අපි මේ සැරේ එකා වගේ වැඩ කරේ හැමතිස්සෙම අපි ගනුදෙනු කරගත්ත අජන්ත නංගි රුක්මන් මල්ලි ඒ වගේම අනිත් කට්ටියත් එක්ක ඒ වගේම අපේ මිහින් මේ සැරේ සංවිධානයේ ඇත්තටම ප්‍රධාන සංවිධානය කරේ ලලිත නංගිත් සමන් මිලි නංගිත් නිල් මිලි නංගිත් මම හැරම යන දිව්ව තමයි හැමෝටම පේන්නේ ඒගොල්ලන්ගේ ඒ ශක්තිය හරිම වටිනවා ඒගොල්ලෝ වෙනුවෙන් මම අන්තිමටම තියාගත්තේ ස්තුති කරන්න මොකද මට තනියම කරන්න බෑ ඒ තුන් දෙනා ගේ ශක්තියෙන් අනිත් අයගේ මම නම් කියන්න යන්නේ නැහැ මොකද නම් කියලා කියලා වරක් කරන්න බෑ ඒ හැමෝම උපකාර කරා මේගොල් මේ දෙන් මේ තුන් දෙනා දැන් ඊළඟ සැරේ 2019 කරනකොට මම හිතන්නේ සම්පූර්ණ තනියම කරන්න පුළුවන් ශක්තියෙන් ඒගොල්ලෝ කරගෙන යනවා කියලා ඉතින් ඒගොල්ලෝ ඒ තුන්දෙනා වෙනුවෙන් මම හැමෝටම පින් අනුමෝදන් කරන අපි දමිජු ස්වාමීන් වහන්සේට අපේ ගුරු පියාණන් වහන්සේට අපේ කල්යන් මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සැපය ලැබිලා රෝගයක් මුකුත් නැතුව ලංකාවට හොඳට ගිහිල්ලා මේ මේ කල්යාණ මිත්‍ර සේවය දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු ඒ වගේම මම කියන්න කැමති ත්‍රිලක්ෂණ ය ගැන අනිත්‍ය දුක අනාත්ම බලන කියන හරියට ප්‍රශ්න වුණා. අපේ ස්වාමීන් වහන්සේ අඹුලාවේ කරපු දේශනා දෙකට මම හරීම කැමතියි. ඒ දේශනා දෙක මම එක සැරයක් ලියලා මේ ත්‍රිගලට ඇරියා ලියන්නේ කියලා. නමුත් ඒක එදා කෙරුණේ නැහැ. ඒක හොයාගන්න බැරුව ආයිසරයක් මම අහලා ලියලා ඒ පොත මුද්‍රණය කරා මිත්‍රිගල. ඒකේ කොපිස් ගෙනල්ලා තියෙන හැමෝටම ගියන් නිල්මින්නන්ගිට මම ආරාධනා කරන මෙතෙන්ට එන්න කියලා ගිහිල්ලා ඥානවීර ස්වාමීන් වහන්සේට මේක පූජා කරන්න කියලා. මම සෝමරතන ස්වාමීන් වහන්සේට අපි ඒක පූජා කරා. ඥානවීර ස්වාමීන් වහන්සේට. සමන්මලි ළඟිට මම ගහනවා මේක මලියදේව ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා. මන්ට පූජා වෙලා. ධම්මජී ස්වාමීන් වහන්සේ පූජා කරනවා. සාදු සාදු සාදු සාදු. ඒ වගේම අරුණ පුතාට කියනවා මේක අරගෙන ගිහිල්ලා හැමෝටම එක එක දෙන්න හැබැයි එක පවුලට එක්කෙනාටයි. නෝනා මහත්තයා ඉන්නවනේ දෙන්නගේ එකයි එක කොපිය ගන්න දෙන්න කියලා. ඒකේ තියෙන අපේ ස්වාමීන් වහන්සේ ලස්සනට තිබෙන ලක්ෂණය ගැන කියලා. අපස්සේ දෙන්න හනනේ. එහෙනම් පස්සේ ඕගොල්ලන් එක එක පොතක් ගන්න. මම නැත්තම් පුතාට කුස්සන් යන්න වෙනවනේ. ඒක නිසා දැන් අවසාන වශයෙන් මම හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ සතියම පිහිටුවගෙන ඒක ඒකම ප්‍රගුණ කරගෙන මේ සසර දුකෙන් මිදෙන්න නිදුක් නිරෝගී සුවය ලැබගෙන මේ ජීවිතයේදී මේ නිවන් අමා නිවන් සුව සාක්ෂාත් කරගන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු දැන් අර දුවට සින්දු කියන්නේ කවි කවිතය කියන්නේ මුලසනේ වැඩ සිටින ගරු කටිත්තු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෙම කවි පද ටික ගායනා කරන්න මම පුළුවන් උත්සාහයක් දරන්නම් සමහර ඒවා මට කාලේ තේරෙන්නේ නැහැ ඒත් මම උත්සාහ කරන්න නෞකාවකට මග පෙන්වන තැම්පහන මග හරිමින් සයුරේ ගල් පර ගහන අරමුණු කෙලෙස් සිත් තුල වැදගෙන නොහෙන රැකවරණයකි බල කොටුවකි කමත හන තේරුවිල්ලක් කියලා ධම්මපදේ ගාතාවක් ඇසුරෙන් කියලා දීලා තිනවා මහදුර දුවති යලි සැනකින් ගෙත වදීති කිසිවෙකු නොමැති මග තනිවම සැරී සරති ලෙන තුල වෙසෙන මුත් සිරුරක් නුම දරති අරුම සතෙකි තෝරනු මිතුරනි නැනති නෞකාවකට මග පෙන්වන තැඹක් බඳු ඝන දුර දුරලන්න පදරන් හිරක් බඳු මඩ වගුරකින් මතු සුදු පියුම් බඳු ගුරු හිමි ස්වාමිනේ වැඳඹේ රුක්ක මහා රුක්කක් බඳු වම බිම තැබුවේ දරමින් මුළු මුළු වෙරය සිතුවිලි දෝරේ ගැලුවේ දකුණට පෙරය සැමදා නැගූ පය අද දින අතවරය උපදෙස් නුනේ දැක ගන්නට ඇති සැටිය අත්නෑරියෙන් මාලද ඔබේ උපදේසේ දැනගෙන වමට පසු දකුණය එස වූයේ සිතුවිලි ගඟක් නොවදිය පහරක් වූයේ ගලන ගඟට සතියෙනි මං කඩ බැන්දේ ඔසවා තබන පාදය දෙස බලාගෙන තබනා පියවරේ බර බව සිතින් දැන කැලයේ මුදු සුළඟේ පහ සද අමතකව සිත යාවුනේ পায়ටම සති බලයගෙන කරනා කෙනෙක් නැති මුත් পায় එසුවා තබනා পায়ට පෙර මස් පිඬු තද වූවා පාපැදියක් ලෙසම නොනැවත සිදුවා කැලයේ ගහක් වී සක්මන මම දුටුවා වැහි බීරුම දවස පුරා එළිය කළුවරයි සක්මනකට යෑමට බෑ හරිම සීතලයි ඇතුළත වී ඉන්නා විට කවි පද සිහි වෙයි පදවැල් ටික ගැලපුවාට තරහ අවසරයි අනුලක් කගේ සමාගමිතක් කලි හොද්දයි නිරෝෂගේ බේකරියේ උනුරෝසුයි වයෝරාවේ කැම්ප් එකේ මුදු පරිසරයයි අපි සෑම දින එකා වගේ පරියන්කේ දොයි සක්මනේදි පරියන්කෙදි ඇති වෙන ගැටලුයි බයෙන් බයෙන් කොලේලියා පෙට්ටිවලට යයි ප්‍රේම චන්ද්‍ර පද ගලපා ඒ ටික කියවයි පැහැදිලි නැති ප්‍රශ්නවලට උසාවියට යයි ගම්පොල යා දවස පුරහන් පතිසාදයි ප්‍රශ්න විචාරෙට හැම දින ප්‍රේම චන්ද්‍රයි පැය දෙක තුන ගත වෙනවා සැමටම නොදැනී ගරු ස්වාමීන් හැම පැනයම අපිට ලිහා දෙයි සුමදුර දම් හැම දිනකම සවනට වැහෙයි සාකච්ඡා මගින් අපිට දහම කියා දෙයි මහන්සි නොබලා ස්වාමීන් උදාහරණ දෙයි දොහොත් මුදුන් තබා වඳිමි තිසරණ සරණයි සාදු අපි සෑම දින සසර පුරා මුණ ගැහෙන්නේ නැති බුදුන් දකින්නේ නැති අපි සෑම බණත් අහන්නේ නැති සසර පුරා වඩපු සතිය මදි වෙන්නට ඇති තවමත් අපි මුණ ගැහෙන්නේ ඒක වෙන්න ඇති සක්මන් වීමයි නිවනට යන පාර සීල සමාධියෙන් නැරෙයි ප්‍රඥාපාර අපි සෑම දත යුතු මේ ධර්මයේ හර වැඩි ඈතක නෙමේ අපට නිවනට පාර සාදු සාදු සාදු සාදු සාදු නිසඳසක් තියෙනවා ස්වාමීන් වහන්සේ ළඟට um, හුදකලාවේ පාළු මාවත ගමන් යද්දී තනි වෙලා දිතිමි මා පුරසඳක් අහසේ පායලා සඳේ එළියෙන් දහම් දොරටුවේ කවුල් වතරින් දිතිමි ඔබ හිමිනමින් ධම්මජීවයානන් හිමි දෙසූ දම් අසා සිටියෙමි සවන් දුන්නෙමි ක්‍රියා කෙරුවෙමි. නිමේෂයෙන් ඈත මතකය ගිලිහුණා මටත් නොදැනීම. අතරමඟදී හමු වුණා මට හිමි දෙසූ ඒ නිවන් දොරටුව. කෙසේ හෝ මා අදිට ගන්නෙමි සියලු ඉඳුරන් පසෙක දාලා ඒ ගමන් මග දිගේ ඇවිදින් පතමි කෙලවර අමා මහ නිවන් සුව දකින්නට මේ භවයේදීම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. දැන් කවි ඉවරයි මේ ලියුමක් පොඩි තියෙනවා. ඒක ගෞරවනීය සංඝරත්න ඇතුළු යෝගී පිරිස අවසර මේ ඊටමත් සාර්ථක භාවනා වැඩමුළුවක් වූ බව මාගේ අදහසයි. අපහට නන් අයුරෙන් උපදෙස් දුණු ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේට මාගේ নমස්කාරය සහ හද පිරි කෘතඥතාවය පුද කරමි. අනුලා ප්‍රේම් ඇතුළු සංවිධාන මණ්ඩලය දැකූ සහාය අගය කරමි. මා කවි ලිවීමට නොහැකි වුවත් මගේ හද පිරිසතුට මෙසේ ප්‍රකාශ කරමි. කවි පද ලියන්නට එතරම් හුරුව නැත මාලද සතුට එනමුත් මෙහි ලියා ඇත දැක්කා හිස්තැනක් සිතුවිලි සිරිමනසේ සතිය වාඩි වැඩමියය වැඩි කර ගැනීමට මනසේ බන්දුල කියලා ලියලා තියෙනවා ගත්තර සංගරත්නයේ අවසරයි අනිකුත් අපේ සහෝදර සහෝදර පින්වත් පාසක මහත්වරණි ආත්මේනි අත වශයෙන්ම මෙතන මේ ස්ථානයේ නැති වුණත් අපි අපේ ක්‍රයිස්ට්චර්ස් සමාජ විහාරයේ අධිපති සෝමරතු ස්වාමීන් වහන්සේ ගිලන්න සිටිනාන් වහන්සේට ප්‍රථමයෙන්ම මම සහ අපේ පිරිස වෙනුවෙන් අපි සුවපත් වේවායි කියලා හිතම් සාදු සාදු සාදු ඒ වගේම මේ ස්ථානයට වැඩම සිටින අනිකුත් සංඝයා වහන්සේලා අතරින් අපි ලංකාවේ සිට වැඩම කරලා මේ නවසීලන්තේ පුරාම ඇවිදගෙන යන අපේ නායක ස්වාමීන් වහන්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේ ඉතා ආදරෙන් ලෝකේ කොහෙවත් අහන්න නොලැබෙන ධර්ම තමයි ප්‍රකාශ වෙන්නේ කියවෙන්නේ අනිත් එක ඒ දවස්වල බුදුන් වහන්සේ දේශනා කළපු ධර්මයෙන්ම ආයෙත් මතුවලා ඇවිල්ලා ප්‍රකාශ වෙන විදිහක් තමයි පේන්නේ අතුලාන්තයක් පේනවා අපි මේ උඩින් වහගෙන හිටපු දෘෂ්ටියට වඩා වෙනස් දෘෂ්ටියකින් අපිට ඇතුළට යන්න පුළුවන් ධර්මයක් මේක ඇතුළේ තියෙන බව හොඳටම පැහැදිලි වෙනවා මම දැක් හින්දා ඇති ඊයේ පෙරේදා කරපු ධර්ම දේශනා ඒ වගේම මේ ස්ථානයෙන් මම හිතන්නේ ඊ අවුරුද්දේ දවස් 20ක් පුරා ධර්ම දේශනාවක් කළා ඒකේ කියවුණු ಜಾති මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. ඇතුලාන්තයක් ගැන කීවා. මේ කියන්නේ ලෝකෝත්තරයක් ඇත්තරම. ලෝකයෙන් එහා ගිය පැත්තක් ගැන කවුරුත් දැකලා නැති පැත්තක් ගැන සම්මා දිෂ්ටි සූත්‍රයේ ඉතින් ඒ වගේ ධර්ම දේශනා කරන්න බෑ අත්දැකීමක් නැත්නම් ඒකට බහැලා නැත්නම් ඒක දැකලා නැත්නම් ඒක නිසා අපි උන්වහන්සේ ඊ타මත්ම මේ ලෝකේ පුරා කරගෙන යන මේ දැඩසනන් යන උන්වහන්සේට මේ අවස්ථාවේදී සාදු කාර්දී ඒ මාසේ හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ කාලේ තිබු කුම්පේ ආයවල්, නියරවල්, හරකබාන ඒවා තම පාවිච්චි කරේ. දැන් බුදුහාමුදුරුවෝ දැන් හිටියා නම් බුදුසාගුන් පාවිච්චි කරන්නේ මේ වචන තමයි. මොකද මිනිස්සුන්ට තේරෙන වචනෙන් කීවේ දවස්වල එතන තියෙන ඒවා පාවිච්චි කරලා දැන් පාවිච්චි කරන්නේ එහෙම නේ ඔටෝ පයිලට් දානවා කියයි කොක්කු ගහන වගේ අත්ෙන් අත්තර නේ කොක්කෙන් කොක්කට මාරු වෙනවා කියයි කරවලු බෝණි අත්‍යන යන මිනිහෙක් වාගේ පිටකොටුවේ යන්න පුළුවන්කම තියෙනවා කියයි නේ අනිකුත් අරමුණු ASCII පිටකොටුවේ කරවලු බෝණි අත්‍යන සයිඩ් සයිඩ් සයිඩ් කියන යන මිනිස්සු ඉන්නවා නේද එක අරමුණක්වත් දකින්නේ නැහැ එක්ක කොක්ක ගහනින් එක අරමුණකට විතරයි ඒ වගේ එකක් පැහැදිලිව කියන්න පුළුවන් දැන් උදාහරණයක් තමයි ඒකනේ. ඒක අරමුණක්වත් ගන්න යනවා යා. ඒ ධර්මදේශන අහන්න වෙන්නේ මේ ස්වාමීන් වහන්සේගෙන් පමණයි. ඒ නිසා ඒ වගේ ධර්මයක් ගැඹුරු ධර්මයක් ඔයගොල්ලෝ අහන්න ඇත්තනමත් ඒක අත්විඳින පිරිසක් ඉන්නම් මට හරිම සන්තෝෂයි මේ මේ තරුණ ඒ වගේම බාල මේ දූ දරුවෝ මාගේ ළමයි ඒ වගේම අපි වැඩිහිටිය අය මේගොල්ලෝ හුඟක් අත්විඳලා ඒක ඇතුළටම බහැලා එයා ස්වාමීන් වහන්සේ සන්තෝෂයෙන් යන එකෙන් ඇත්ත වශයෙන්ම නේද මේ කවිහානටත් වඩා සන්තෝෂයක් ඇතුලේ තියෙනවා මේ ධර්ම දේශනා තුළින් හැමතැනම යනකොට මේ වාගේ පිරිස් හැමතැනම ඉන්නවා ඒ වගේම ඒ පිරිසක් මේ ලෝකෙ පුරාම දැන් කොච්චර ඇති වෙලා ඇද්ද ඒ කියන්නේ ලෝකෙ පුරා ගත්තු සත්තුන්ගෙන් මේ පිරිස ඊටාමතර මේ පොත්තර ගන්න වැඩි තරමක් තමයි ඒ වගේ පිරිසට ඕගොල්ලෝ ඇතුල් වෙලා ඉන්න අතරමත් ඒක ඇත්තටමත් ඔයගොල්ලෝ සන්තෝෂ වෙන්න ඕනේ මේ ඈතින් ඇවිල්ලා වෙලින්ටන්, ඕක්ලන්ඩ්, <coughs> ඒවන් මෙල්බර්න්, සිඩ්නි හැම තැනින්ම ඇයි මෙතෙන් එන්නේ. ඔයගොල්ලන්ගේ වාසනාවක් මොකක් හරි තිබිලා කොහොම හරි ඒක සවන් දීලා ධර්මය අහලා භාවනා කරලා භාවනා වෙනවත් එක්ක මෙතනනේ වෙන තැන්වල කරාට වෙන්නේ නැහැ අපි මම කරා ගෙදර මට භාවනා වෙන්නේ නැහැ. මෙතෙන් ආපම භාවනා වෙනවා. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේලා ඉස්සරහා ඉන්නවා මෙතන. අනිත් අය පිරිසක් ඉන්නවනේ එතකොට තමයි අපිට භාවනා වෙන්නේ. මේ කට්ටිය ඔක්කොම හොඳට භාවනා කරා නේ. ඒකෙන්ද අපිට අපිට සාරිම ඒ අතින් හොඳ අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම අපේ එහා පැත්තෙන් ඉන්න අපේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා වැඩලා ඉන්න පොඩි සාදු කෙනෙක් පොඩි සාදුනාට ධර්මදේශනා අතින් හරිම දක්ෂයි. අර මහත්තයෙක් කිව්වා වෙලින්ටන් වල ඉඳලා පුතෙක් වගේ මහත්තයෙක් එයා කිව්වා තව ටිකක් කල් ගිහිල්ලා අපේ දරුවන්ට උගන්වන්නයි කියලා. ඒ දරුවන්ට දැනුත් පුළුවන්. මම කියන අනුශාසනයක් කරන්න කියලා මේ අවස්ථාවේදී මොකද ක්‍රයිස්ට්චර්ච් වලට වැඩියා දවස් පුරාම දේශනයක් කරා ඒ දේශනය හරිම ලස්සනයි අත්නමත් මේ කියන දේවල් නෙවෙයි කියන්නේ අනිත් හාමුදුරුවෝ කියන දේවල් නෙමෙයි ධම්මජීව හාමුදුරුවන්ගේම ආකෘතියක් කියලා බණ අහනකොට තමයි දැනෙන්නේ ගෝලයේ වෙන්න ඕන මම දන්නේගෙන හිටියෙත් නෑ හැබැයි වචන ප්‍රකාශ වෙන්නේ ඒ වගේ විදිහටමයි ඒ කියන්නේ අපි ඉන්නේ හැම වෙලාවෙම හීනෙක රැට දවලුත් ඉන්න හින එක කියලා කිව්වේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් එතන තමයි නිවන කිව්වේ. දවල් ඉන්නේ තීන එක කියලා දන්නේ නැතිකමයි තියෙන්නේ දැන්. ඉතින් ඒක ගැන මේ දවසම කිව්වා. ඉතින් ඒක දැන් දැන් දවස් 7ක වැඩසටහනකුත් තියෙන ආපහු එහෙ ගිහිල්ලා. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපිට තමත් හොඳම දේශකෙක් අපිට පොඩි අනුශාසනාවක් කරලා හොඳයි දැන්. මොකද දන්නවද දැන් මෙතන අර මහත්යේ කීවා ප්‍රශ්නයක්. මොකද්ද මේ ගෙදර ගිහිල්ලා දැන් ප්‍රශ්නේ තියෙනවා. මේ මේගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේ එනවා අනිවාර්යයෙන්ම. මේගොල්ලෝයි ගෙදර ඉන්න අයයි අනිත් පිසයි සමහරලාට මේ පාටි වලට යන්න තිනවා නේද වෙන ස්ථාන වලට යනවා පන්සලට යනවා එතකොට අනිත් අයත් එක්ක ගැටෙන විදිය කොහොමද කියලා කියලා දෙන්න කියලා හිතන. ඇයි එතකොට දැන් ඒගොල්ලෝ මේගොල්ලෝ ප්‍රඥාවෙන් සාමාන්‍යයෙන් හරි වැඩිලා ඇති කියලා හිතාන ඉන්නවා. වැඩිලා ඇති අතනවත් ඒතර ගෙදර ඉන්න අය ප්‍රඥාව නැත්තම් හැම මේගොල්ලගේ ප්‍රඥාව දාන්න ගියාම හරියන්නේ නැහැ. එතන තියෙන මොඩියා වගේම තමයි ප්‍රඥාවට විරුද්ධ වචනේ මම හිතන්නේ මොහෙද? අපි කි මොඩයයි කියලා. එතන මොඩෙක් එක්ක ඉඳියම පඤ්ඤාවන්තය උතන ප්‍රශ්නයක්. ඒකින්ද මොඩයා වගේම ඉන්න ඕන එක්කෝ. එහෙම නැත්නම් ඒ මොකක් හරි විදිහක් හදා ගන්න ඕන. ඒකට අපි උපදේශයක් අනුශාසනාවක් වශයෙන් දුන්නොත් හොඳයි. නැත්නම් හුඟක් අයට මේ ප්‍රශ්න ඇත්තරමත් අපි එතෙන්ට ගියාම ඒ විදිහටම ඉන්නත් වෙනවා සමහරලාට කොච්චර භාවනා කරලා ගියත් ඒක නිසා ඒ අනුව අපි සමහරලාට මේ අපේ ජීවන රටාව හදාගෙන යන්න ඕනේ අපි හරි දේ දැකගෙන ඉන්නේ නමුත් අපි ටිකක් කන්ට්‍රෝල් එකට කරගන්න වෙනවා ඒ තැන්වලදී ඒ නිසා අපිට උපදෙස් ලැබෙන ලැබෙනවා නම් අවසාන වශයෙන් මේගොල්ලෝ ගෙදර යන හින්දා මේගොල්ලෝ ගෙවල් වල ගිහලා නැත්තම් ප්‍රශ්න ඇති කරගනි ඒ නිසාත් පොඩි අනුශාසනයක් අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ හෝ අනිත් ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්නවා. ඒ වගේම අපේ පොඩි සාම් අපේ පන්සලේ පුංචි සාදු කෙනෙක් ඉන්නවා. ආඳුරු මේ ඒ සාදු මේ ඇත්තම වයස 22ක් 23ක් වෙන ස්වාමීන් වහන්සේ නමක්. ඊටාම හුඟක් ඉගෙනගෙන තියෙන ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා අපි ඒ ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ හැම වෙලාවෙම දණ්ඩිරින් වඩිනවා ඒකෙන් තමයි පිරිස අඳුරනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් ආදර පුරෝය ස්වාමීන් වහන්සේලා තුනටම නැවතත් අපි සාදුකාරයක් දීලා ගුණා දුන්නා කරනවා. ඒ වගේම අපි සංවිධානයේ පැත්තේ ඇවිල්ලා යම් කීවන දෙයක් තමයි මම කියන්නේ ඉස්සරහින් රූකඩයක් වගේ අනුලා වුණාට පිටිපස්සේ ඉන්නවා ඒගොල්ලෝ තමයි ඔක්කොම වැඩි කරන්නේ අතරමත් නේද? ඒගොල්ලන්ගේ නන්ටි නම් ගොඩක් තියෙනවා මං ඉතින් විශේෂයෙන්ම ලලිතා ඉන්නවා. පැත්තෙන් ඉඳලා හුඟක් වැඩ කරනවා ඔක්කොම වැඩ ටික වාගේ. ලලිතා, නිල්මිනි, සමන්මලි ඒගොල්ලන්ගේ මහත්තුරු ටිකත් ඒත් එක්කම ඇදගෙන ඇවිල්ලා වැඩ කරනවා කොහොම හරි. <laughs> අනිවාර්යෙන් වැඩ කරන්න වෙලා තියෙනවා ඒගොල්ලන්ටත්. ඒගොල්ලොත් හොඳ කැමැත්තෙන්මයි වැඩ කරන්නේ. ඒ නිසා අනුලා ඉස්සරහා හිටියට අනිත් අය තමයි වැඩි අරන් යන්නේ. ඒක නිසා <laughs> රූකඩේ නටවන්නේ අනිත් අය තමයි. ඒක නිසා ඒගොල්ලන්ටත් අපි මේ ඒගොල්ලෝ අපිට මේ අදි සීලයක් දීලා අදි සීලයන්නේ අදි කුසලේනේ. අදි කුසලේ අපිට දීලා හිටන් ඒගොල්ලෝ කුසලේ ඉන්නවා. ඒ නිසා අපේ අදි කුසලය ඒගොල්ලන්ටත් ඒගොල්ලෝ මහත්තුරු තියාකම තව සංවිධානයේට මේ දණිඩින් වල සංබන්ධ වෙලා ඉන්න තරුණ තරණියෝ වාහන ප්‍රකාශ ප්‍රවාහණයෙන් සහභාගී වෙලා බඩු ඇදලා දීලා මේ ඔක්කොම ලාස්ති කරලා කුණු සුද්ධ කරලා කොච්චර වැඩ කරලා තියනවද මේ අපි ගෙදරක පස් හය දිනේකට කෑමක් දෙන්න කියම කොච්චර දඟලනවද මේ 50ක් 55කට හැමදාම හතර දිනේ ක්‍රෑතිස්සෙ වියාගෙන කණ්ඩ දෙනවා කියන එක ටිකක් හරි බොන පොල් සම්බෝලයක් හරි දුන්නත් කොච්චර අමාරු වැඩක් ඒක නිසා හරි ඒක අපි හිතන්න ඕන වැඩක් 50 දෙනෙකුට දිගටම කෑම දෙන එක කෑ නිදි මරන්න නැතුව වැඩ කළා හිටන් අසනීප වෙලා හිටන් මෙහෙම දෙන එක ගැන අපි ඒගොල්ලන්ට අපේ අපි ලබාගත් සියලුම කුසලුත් ඒගොල්ලන්ට අනුමෝදන් වේවායි කියලා අපි සාදුකාරයක් දෙමු සාදු සාදු සාදු ඒ වගේම අපි ඕස්ට්‍රේලියාවෙන් ආපු පිටසත් අනිත් අයත් සාදරයෙන් පිළිගන්නවා අපි අතින් මොන හරි වැරද්දක් හරි කතා නොකර හිටියේ අපි කතා නොකරන හින්දායි තරහකාරයෝ වගේ හිටියේ තරහක් නෙමෙයි ඒක නිසා අපි ඇත්තටම සහෝදර පිරිසක් වගේ ඉදිරියට අපි කටයුතු කරගෙන යන්න කියලා හිතන් කියමින් හැම දිනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුරු කරනවා. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස මේ ඔක්කොම කතා කරලා පස්සේ නම් කතා කරන දෙයක් ඇත්තටම ඉතුරු වෙලා නැහැ. නමුත් මට කියන්න තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මේ රිට්‍රීට් එකට ඇවිල්ලා ඒක වචනෙන් ප්‍රකාශ කරන්න බෑ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඒ ධර්ම සාකච්ඡා අහලා මං හුඟක් මගේ හිත ඇත්තටම තැම්පත් කරගන්න පුළුවන් වුණා. මං පවුල එකම දරුවා අම්මලා නම් කියන්නේ එකා යකා කියලා. <laughs> <laughs> ඒ අක්ෂගති ගියා <laughs> මීට ආවට පස්සේ. වහන්සේගේ ධර්මය දේශනා කරද්දී හුඟක් ගැඹුරට තේරෙනවා. මොකද අපි ඉස්සෙල්ලම භාවනා කරලා ඇවිල්ලා ඊට පස්සේ ධර්ම දේශනාව අහද්දී අර ප්‍රැක්ටිකලි අපිට තේරෙනවා මේ කියන්නේ මේ ඔබ වහන්සේ මේ අපිට දැනුණ දේවල් නේද? මේක මටත් දැනුණා කියලා. ඉතින් ඒක ඇත්තටම හුඟක් මේ මොලේට වදින හුඟක් ලොජිකල් ප්‍රැක්ටිකල් මේ ඒ වගේම කියන්න ඕනේ මේ අනුලාන්ටි බොහොම ස්තුතියි මම මේ රිට්‍රීට් අන්තිම මොහොතේ ගත්තට මේකනම් කවදාවත් ජීවිතේ අමතක වෙන එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මම ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ වගේ එක්ස්පීරියන්ස් මට ලැබේවා. මේ කියලා ඒ වගේම මේ සහභාගීලා තියෙන හැමෝටම මේ සංවිධානය කරපු සියල්ලටමත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ. අපි වගේ මේ ලෝකේ මේ ගැටිලා ඇත්ත දකින්න තින්න තරුණ කට්ටියට මේ ධර්මයේ අවබෝධ කරලා දෙන්න වහන්සේ තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනවන්ගෙනුත් අවසරයි ඇත්තටම මම මේ අන්තිම හරියේදී කතා කරන්නේ ඉතින් අර අනෙක් කතා කරපු සහෝදර සහෝදරියෝ අර පුංචි දුව ඇතුළු හැමෝම මේ කියවෙන්න ඕන જાති කොහොම කිව්වා ඇත්තටම මම සිඩ්නි ඉඳලා ආවේ මේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මම සහභාගී වෙන පස්වෙනි රිට්‍රීට් එකයි Eh, මම ගිහිල්ලා තියෙනවා වෙලින්ටන්, එතකොට මෙල්බර්න්, eh, එතකොට සිඩ්නි රිට්‍රීට්ස් දෙකකට. ඇත්තටම මගේ මල්ලි ප්‍රශාන්ත මේ ගිය සැරේ මෙහි ඩනීඩින් රිට්‍රීට් එකට ඇවිල්ලා කිව්වා බොහොම ලස්සන තැනක් කියලා. ඉතින් මම අනුලක්කට මේ කල් ඇතුළම බුක් කළා මට කොහොම හරි අනුලක්ක අවස්ථාව ලබා දෙන්න ඩනීඩින් රිට්‍රීට් එකට එන්න කියලා. ඒ අනුව මට අවස්ථාව ලැබුණා ඒ ගැන මම අනුලක්කට බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ආවා වගේම හරිම මේ මේ පරිසරය සුවදායකයි හරිම කන්ඩියුසිව් කියන්න පුළුවන් ඉන්න සෙනග එතකොට අර කුරු රට කට්ටිය මතක් කළා මේ එක වෙලාවක අන්න ඒ වගේ කියලා මට හිතෙනවා සාදු අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ කතාව කරමින් සිටි ඔබ වහන්සේගෙනුත් අවසරයි <laughs> ඉතින් මම කතාව කන්ටිනියු කරගෙන යන්නම් එහෙමනම්. ඉතින් මේ ඇත්තටම මේ පරිසරය බොහොම ශාන්තයි සුවදායකයි මේ අපි ඉස්සරහා ගරුතර ස්වාමීන් වහන්සේලා හතර දිනක්ම වැඩලා උදේ ඉඳන් හැම භාවනා වාරයකම අපි ඉදිරියේ ඉන්න එක බොහෝම ලොකු ධෛර්යයක් වුණා බලනකොට ඇත්තටම අර පරිසරය කියන එක හුඟක්ම වැදගත් කියලා මම හිතනවා. මම gederadit භාවනා කරනවා පුළුවන් හැටියට. ඒ උනාට මෙතන පරිසරය මේ හුඟක්ම හොඳයි. මට බය නැතුව කාට උනත් කියන්න පුළුවන්. මම ගිය රිට්‍රීට්ස් වලින් මේ හුඟක්ම හොඳට සංවිධානය කරපු හුඟක්ම හොඳ ශාන්ත නිසංසල රිට්‍රීට් එකක් කියලා. තවත් බොහොම හොඳ මේ තවත් ගුණයක් තිබුණේ කතා බහ හොඳටම අඩුයි. සමහරක් අය පොඩ පොඩ කතා කළා තමයි. ඒ වුණත් අර මම ගිය අනික් රිට්‍රීට්ස් එක බලනකොට මේ අර නිශ්ශබ්දතාවය කියන එක හුඟක්ම අගය කළ යුතු දෙයක් මේ රිට්‍රීට් එකේදී. ඉතින් ඇත්තටම මට කියන්න අවශ්‍ය එක කාරණයක් තමයි බොහොම දේවල් ඉගෙන ගත්තා මේ මේ දසුත්තර සූත්‍රයෙන්. මගේ භාවනාව නම් මං හිතන්නේ හරියාකාරව කෙරෙනවා. ඒ උනාට අපි ඉගෙන ගන්න දේවල් වල කෙලවරක් නැහැ. ඉතින් මේ මේ මේ රිට්‍රීට් එකෙන් මම මගේ භාවනාවේ ප්‍රගතියට හුඟක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒ අනුව ඉස්සරහා මේ මගේ භාවනාවේ වැඩසටහන ගෙනියන්න අද ධම්මජීව ස්වාමීන් වහන්සේ මතක් කළා කාලසටහනකට වැඩ කිරීම ගැන ඇත්තටම මම තාම ෆුල් ටයිම් වර්ක් කරනවා. ඉතින් මට භාවනා කරන්න ආසාව වුණාට හැමතිස්සෙම අර වෙලා නැති වෙලා නැති ගතිය තියෙනවා. ඒ වුණාට මේ අර කාලසටහනක වැදගත්කමයි සතිය පවත්වා ගැනීමයි හොඳට ඉන්ෆෝස් කළා අද ස්වාමින් වහන්සේ. ඉතින් ඇත්තටම මම ධම්මජීව ස්වාමින් වහන්සේගේ කාලසටහන ගැන මම ඉන්ටර්නෙට් එකෙත් බලනකොට මට හිතෙනවා දැන් මේ ස්වාමින් වහන්සේ නොදර්න් හෙමිස්ෆියරයකට යනවා ඒකේ සමකාලෙදී සදර්න් හෙමිස්ෆියරයකට එනවා මේකේ සමකාලෙදී එතකොට කොළඹ වැඩමුළු වලට යනවා වඩිනවා මේ හැම සතියන්තයකටම ඉතින් ධම්මජීව ස්වාමීන් වහන්සේ කොහොමද මෙච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් මේ ඔක්කොම කරන්නේ ඊට අමතරව සතිපාසල කරනවා මම දන්නවා ඒකට මේ මම දන්න කියන කීප දෙනෙකුත් සහභාගී වෙනවා ඉතින් ඒක ඇත්තටම බොහොම විප්ලවීය වගේ පියවරක් කියලා මම හිතනවා අපේ දරු අනාගත પરම්පරාවට සතිය හඳුන්වා දෙන්න ඇත්තට මට හිතෙනවා දැන් මගේ දරු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න නම් දැන් ටිකක් ලොකුයි. ඉතින් ඒගොල්ලන්ගේ කාලේ පහු වුණා දෝ කියලා හිතෙනවා. ඒ වුණත් අනික් බාල પરම්පරාව පුංචි දරුවන් ගැන හිතනකොට ඒ ගැන හුඟක්ම සතුටු හිතෙනවා. ඉතින් මට මේ වෙනුවෙන් කරන්න පුළුවන් ධම්මජීව ජීව ස්වාමීන් වහන්සේට මගේ ආයුෂත් අරගෙන නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබමින් මේ වැඩපිළිවෙල මෙහෙම ගෙනියන්න කියලා අනික මේ මේ භවයේදීම අරහත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු. ඒ වගේම සෝමරතන ස්වාමින් වහන්සේ අනික් ස්වාමින් වහන්සේලා දෙන්න දෙන මටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ මේ භවයේදීම සම්පූර්ණයෙන් නිර්වාණය අවබෝධ කරගෙන ඒ මාර්ගඵල අරහත් භාවය දක්වාම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු. ඒ වගේම මේ සංවිධායක සංවිධායකයන් මගේ මල්ලි ප්‍රශාන්ත කිව්වා වගේ මමත් දැකලා තියෙන බොහොම හරිම හොඳ සංවිධානයක් කියලා හිතෙනවා. එක්කෙනා වගේ වැඩ කළා අපේ දුක සැප හොයලා කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ ඕනවට වැඩියෙන් අපිව බලාගත්තා මිසක් ඉතින් ඒ හැම දිනාටමත් මේ සහභාගී වෙච්ච අනික් සහෝදර සහෝදරයෝ හැම දිනාටමත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා නිදුක් නිරෝගී භව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු මම සිඩ්නි ඉඳලා ආපු ඒකේ ප්‍රතිඵලය බොහෝම හොඳට මම මේ සතුටු වෙනවා සිඩ්නි ඉඳලා මෙහි ආපු එක ගැන අවසාන වශයෙන් කියනවා නම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සියලුම යෝගාවචර පිරිසගෙනුත් අවසරයි මම වැඩි දුර කතා කරන්නේ කියන්න ඕන ඔක්කොම කාරණා කියවිලා තියෙනවා නමුත් මෙතෙන්ට කීප සැරයක් ආපු කෙනෙක් විදියට මුලින්ම මම තෑන් කරන්න කැමති නැත්නම් පින් අනුමෝදන් කරන්න කැමති අනුලා ලලිතා ඇතුළු ඒ සියලු සංවිධායක මණ්ඩලයට මොකද මෙතෙන්ට ආවම භාවනාවට ඕන කරන පරිසරය ලබා දෙන්න උපරිම වශයෙන් ලබා දෙන්න ගොඩාක් ඒ අය මහන්සි වෙනවා ඇත්තටම මෙතන භාවනා කරපු දවස් ජීවිතේ කවදාවත් අමතක නොවන වටිනම විදි අත්දැකීම් ලැබපු තැනක් විදියට මම මේ ස්ථානයට හරිම කැමතියි ආය ආය එන්න කැමතියි ඒ නිසා ඔබ සියලු දෙනා ගන්නා උත්සාහය මේ යෝගාවචර පිරිස වෙනුවෙන් අපි කරගත්ත සියලු කුසල ශක්තියින් ඔබ සියලු දෙනාට අනුමෝදන් වෙලා ඔබ නිවන් සොයා යන ගමන ඉක්මන් වෙන්න කියලා නිවන් අවබෝධය සම්පූර්ණ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සංඝ රත්නය කියන්නේ අපිට පුදුම ධෛර්යයක් ඔය සිවුරු දකිනකොට අපිට පුදුම ශක්තියක් අපිට උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ඔබ වහන්සේලා හිමිදිරි පාන්දර මෙතෙන්ට වැඩලා අපි මේ යෝගාවචර පිරිසට ඔය දර්ශනය ලබා දීපු එක ගැන ඔබ වහන්සේලා හතර නමටම දෙපා නැමද নমස්කාර කරනවා. ඒක අපිට ලොකු උනන්දුවක් වුණා. ඒ වගේම ඉතින් අපේ ආදරණීය ගෞරවනීය ස්වාමින් වහන්සේව අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අපිට ලැබුණේ මේට අවුරුදු 10කට කලින් මුලින්ම කෝට්ටේ කියපු බණක් අපිට මෙල්බර්න් වලට ලැබුණම අපි මේ බණ අහනකොට අපි ස්වාමින් වහන්සේ දැකලවත් තිබුණේ නැහැ. නමුත් ඒ බණවල අලුත්ම පණිවිඩයක් තියෙනවා කියලා අපිට හොඳට තේරුණා. ඊට පස්සේ 2006 නොවැම්බර් මාසේ මුලින්ම ඔබ වහන්සේගේ බණහන් අපි කීස්පරෝ පන්සලට ඉස්සර කාලේ ජේතවනාරාමයට මිනිස්සු එක් රැස් වුණා බුදුහාමුදුරන්ගේ බණහන් අපිට තේරුනේ වැඩ ඇරිලා අපි රශ්‍යකේ දුවගෙන ඇවිල්ලා හැම සුමානේ මේ සතිපට්ඨාන සූත්‍රය අහලා අපි මේ පටන් ගත්ත ගමන ඒ ටිකෙන් ටික සතියාලෝකය අපේ හදවත් තුළට ගෙනත් දුන්නට ඔබ වහන්සේට හදපතුලෙන් නැගෙන භක්ති ප්‍රමාණය භක්ති භක්තියෙන් নমස්කාර කරන ඔබ වහන්සේගේ දෙපා নমස්කාර කරන සාදු සාදු එදා ඉඳන් අපේ ජීවිත කොයිතරම් වෙනස් වුණාද කියලා අපි හිත තුලින් දන්නවා අපේ පවුල් වල අය දන්නවා ඇති අපි ගියේ හරි පුදුම අරුම පුදුම ගමන ඉතින් ඒක එදා සිද්ධාර්ථ කුමාරයා ඒ යසෝදරා දේවිය පුංචි රාහුල කුමාරයා සුද්ධෝදන රජතුමා අතහැරලා දාලා කොහොමද එදා ගියේ ඒ ගමන එදා ගිහිල්ලා ලෝක සත්වයාට ඇත්ත සොයලා දුන්නා. නමුත් බණ අපි ඉපදෙන කාලය වෙනකොට පොත්වල තිබුණා ස්වාමින් වහන්සේලා දැනගෙන හිටියා. නමුත් අපි වගේ සාමාන්‍ය ගිහි ජනතාවට තේරෙන භාෂාවෙන් අපේ මේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ඒ උතුම් බණ 2006 ඉඳලා අපි චුට්ට චුට්ට අහලා අපි ටික ටික සත්‍යාලෝකේ ආලෝකමත් වෙනවා අපේ හදවත්. ඉතින් එදා ඒ බුදුරජාණන් වහන්සේ කියපු ඒ වටිනා ඇත්ත අපේ ඇස් දෙක ඉස්සරහට ගෙනත් දුන්නාට ඔබ වහන්සේට පින් දෙන්න මට වචන නෑ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා හිතින් හරි හැමදාම රැට කොහේ හිටියත් ඔබ වහන්සේ ඒ දිශාවට নমස්කාරය කරනවා. අපිට කල හැකි පුංචි හරි දෙයක් තියෙනවා නම් ඒ දෙයින් ඔබ වහන්සේට කරගෙන යන වැඩපිළිවෙලට උදව්වක් ආධාරයක් වෙනවා නම් ඒ සියල්ල ඔබ වහන්සේට කරන ගුරු පූජාවක් වෙන්න අපේ මේ ප්‍රතිපදාව අපේ දිනෙදා කරගෙන යන සතිය පිහිටලා කරගෙන යන සියලු භාවනා වැඩ තුලින් අපි සියලු දෙනාටම නිර්වාණය වහවහ අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ කුසල ශක්තියින් අනුමෝදන් වෙලා ඔබ වහන්සේට මේ පුංචි ළමයින්ට සතිය කියලා දෙන කරගෙන යන මේ වැඩපිළිවෙල සියලු ආකාරයෙන් සාර්ථක වෙන්න ඒ වගේම ලෝ පුරා ලංකාව පුරා තනින් තන වහන්සේ කරගෙන යන වැඩපිළිවෙලවල් ලෝකයේ එක එක රටවල එක එක තැන්වලදී කරගෙන යන වැඩපිළිවෙල සියලු ආකාරයෙන් සාර්ථක වෙන්න පෙනෙන නොපෙනෙන සියලු දෙනාගේ සහයෝගය ලැබෙන්න ඔබ වහන්සේට නිරෝගී බව ආරක්ෂාව සියලු ශක්තිය ලැබිලා ඔබ වහන්සේ යන ඒ උතුම් ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. තයිගරු කටයුතු පේ ධම්මජීව හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නමසරයි. සදහවත් පින්නතුනි පසුගිය නවවෙනිදා සවස අපේ ධම්මජීව හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අපි හැමදෙනාම මෙතෙන්ට රැස් වෙලා මේ කාලය තුල බවුන් වඩමින් සතියෙන් සිහියෙන් අප්‍රමාදීව කටයුතු කළා. ඉතින් ගත කරපු කාලය අපි කාටත් බොහොම වටිනා කාලයක්. දැන් මේ සමුගැනීමේ කාලේ සාදි මේ සාදියක් නෙවෙයිනේ. මෙච්චර වෙලාවක් ගත මේ දමජහර වඩිනවා දැන් එපා. මේ මෙච්චර වෙලාවක් ගන්නේ කියලා මම හිතුවේ නෑ හවස 4 5 වගේ ඉවරයි කියලා එකට පටන් ගත්තේ. සෑහෙන වෙලාවක් ගත දෙන්නේ කතා කරන්න ඉති මම හිතන්නේ. ඈ ආ තිබුණා හරි හරි ඒකත් එක්ක හරි හරි. හොඳ කොහොම හරි සෑහෙන වෙලාවක් ගත වෙලා තිනවා. ඉතින් කවුරු සතුටු වෙනවද හෙට වෙනකොට මේ කවුරුත් ආපස්සට ගෙවල් වලට යනවා නේද? ආපහු සුපුරුදු ජීවිතයට ජීවිතය ආරම්භ කරනවා. හැබැයි ඒ ජීවිතේට මේක මේ කරපු පුහුණුව හැම වෙලාවෙම අතුලත් කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ සිහිය, සතිය, අප්‍රමාදය කියන එක ජීවිතේ හැම මොහොතකම පවත්වා ගන්න පුළුවන්. මොකද අපේ මේ ලෞකික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් දෙකක් නෙමෙයි එකක්. දෙක එකක් කරගන්න කියලා කියන්නේ. ඉතින් මහායානිකය කියනවා මහායාන කියන දන්නවනේ මහායාන බුද්ධාගම කියනවා සසරයි නිවනයි දෙකම එකක් කියලා. නේ නිර්වාණස්ස සංසාරාත් කිංචි දස්ති විශේෂිතක් කියලා කියනවා සසරයි නිවනයි කියන එක දෙක එකක් කියලා. ඒ නිසා මේ ජීවිතයයි නිවනයි කියන එක දෙකම එකක්. අර ඕක තමයි කෙටියෙන්ම කිව්වේ අපේ ධම්මජීව හාමුදුරුවෝ ওই නහය ළඟම නිවන තියෙද්දි ධම්මදිව යන්න ඕනේ නැහැ කියලා ওই පහයානිකයන්ගේ කියබනම තමයි ධම්මජීව හාමුදුරුවන්ගේ සරල භාෂාවෙන් කාටත් තේරෙන විදිහට කිව්වේ ඕකම තමයි. ඒ නිසා ගෙදර ගියයි කියලා මේ මේ කරපු පුහුණුව අමතක කරන්න අවශ්‍ය නෑ. මේක හැමදාම පවත්වාගෙන යන්න පුළුවන්. මේකෙන් තමයි අපිට සැනසුමක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. හැම ජීමේ ජීවිතේ හරි වටින එකක්. හැම මොහොතකම සතුටින් ඉන්න ඕන. හැම මොහොතකම සිනාම සුමුහුණෙන් ඉන්න ඕන. ඒක තමයි ජීවිතේ වටිනාකම. විශේෂයෙන් බෞද්ධයින්ට විශේෂයෙන් භාවනා යෝගීන්ගේ ජීවිත හැම මොහොතකම සතුටුදායක ජීවිත සතුටෙන් ඉන්න ජීවිත තියෙන්න ඕන. හැමෝටම සලකන හැමෝම එක්කම hina වෙන්න පුළුවන්. බොහොම සතුටුදායක ජීවිතයක් වෙන්න ඕන හැම මොහොතක්ම ගත කරන ජීවිතේ හැම මොහොතක්ම සතුටුදායක මොහොතක් වෙන්න ඕන. කරණී සූත්‍රය නිතර කියවනව නේද? කියනවනේ කරණී සූත්‍රයේ කියනවා මේ ජීවිතේ ගත කරන්න ගත කරන්නේ කොහොමද කියන කාරණා 15ක් නේද? එකයි නහජාතු ගබ්බසෙයම් පුනරේතිති කියලා අන්තිම කාරණේ විතරයි ඊළඟ භවයට සම්බන්ධ කරන්නේ. මේ ජීවිතේ පවත්වාගෙන යහැටි සතුටෙන් සැනසille කොහොමද මේ ජීවිතේ පවත්වාගෙන යන්න හැටි තමයි කරණීය සූත්‍රය ඊටාම ලස්සනට ගැඹුරින් අපට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ කරපු පුහුණුව මේ පින්නතුන්ට හැම මොහොතකම පවත්වාගෙන යන්න පුළුවන්. ජීවිතේ දැන් මෙතනින් වෙන් වෙලා ගියයි කියලා, ගෙදර ගියයි කියලා, රැකියාවට ගියයි කියලා, ගෙදර දොර කටයුතු පටන් ගත්තා කියලා, දරුවන්ගේ කටයුතු ඇති, ස්වාමි පුරුෂයාගේ කටයුතු ඇති, ස්වාමි දියණියගේ කටයුතු ඇති, සමාජයේ කටයුතු ඇති, රැකියා ආරක්ෂාවල කටයුතු ඇති. මේ හැම මොහොතකම මේක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ශක්තිය බලය මේ හැමදෙනාටම ලැබේවා කියන එක තමයි අපේ අභිප්‍රාය ප්‍රාර්ථනාව. ඉතින් ඊළඟට අපිට මේ විදිහට මේ වැඩසටහනක් මේ ස්ථානයේ පවත්වාගෙන යන්න අපට අවකාශ ලැබී තිබෙන්නේ අපේ ධම්මජීව හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම නිසායි. උන්වහන්සේගේ නායකත්වය අනුශාසකත්වය මඟ පෙන්වීම නිසා තමයි මේ පින්නතුන්ට මේ විදිහට බවුන් වඩන්ට ජීවිතයේ සැනසුම සුවා යන්නට ජීවිත යථාර්ථය ඇත්ත තීරුම් ගන්නට පුළුවන්කම ලැබී තිබෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම නිසායි. ඒ උන්වහන්සේ ජීවිතේ හුඟක් අත්දැකීම් ලබාපු කෙනෙක්. ඒ ජීවිතයේ අත්දැකීම් ඉබේම ලබාගත්තම නෙවෙයි උන්වහන්සේ ලබාගෙන උන්වහන්සේ මට පේන විදිහට උන්වහන්සේ ගවේෂකෙක්. හොයනවා නිතරම. සෑම විෂයක් ශාස්ත්‍රයක් පිළිබඳ උන්වහන්සේට යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. ඒ දැනුම ප්‍රයෝගික කරගන්න මේ යථාර්ථවාදී මඟ පැහැදිලි කරලා දෙන්නයි. ඒ වටා එකතු වුණු විශාල දැනුමක් උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේට විද්‍යාව පිළිබඳව දැනුම තියෙනවා. මනෝවිද්‍යාව පිළිබඳව දැනුම තියෙනවා. දර්ශන විද්‍යාව පිළිබඳව දැනුම බුදුදහම පිළිබඳ ඉතා පුළුල් දැනුමක් තියෙනවා. ඒ දැනුමක් විතරක් නෙවෙයි උන්වහන්සේලා භාවනාන යෝගීව භාවනා කළ ලබාගත්තු අත්දැකීමක් තියෙනවා. ඒ ඒ විතරක් නෙවෙයි මේ භාෂා සාහිත්‍ය පිළිබඳව හොඳ දැනුමක් තියෙන ලස්සන සින්දු කියන්න පුළුවන් නේ. උපරිම මහන්සියෙන් තමයි උන්වහන්සේ අර ගීත ගායනා කරන්නේ. හරිම හරිම ලස්සනයි මේ. හැබැයි අර ඔරිජිනල් ගායකයා හිතන නඩු දාන. කොහොමාරි ඉතින් ඒවා ඔක්කොම උපයෝගී කරගන්නේ සාහිත්‍යෙම දැනුම අධ්‍යක්ීම් උන්වහන්සේ උපයෝගී කරගන්නේ මේ පණිවිඩය දෙන්නේ මේ කාටත්. එක එක ශාස්ත්‍ර වලින් එක එක පසුබිම් වලින් ආපු පිරිසක් නෙමෙයි ඉන්නේ කොටම ගැළපෙන විදිහට එක එක විදිහට උන්වහන්සේ මේක ඉදිරිපත් කරලා හරි වටිනවා. මම අර මුලින්ම දාසෙ කිව්වේ මෑත කාලීන යුගයේ පහළ වුණු ඒ කම්මඨානාචාර්යයන් වහන්සේලා අතර ඊටාම් ප්‍රමුඛපලේ හාමුදුරන් වහන්සේ නමක් විශේෂ හාමුදුරන් වහන්සේ නමක්. අර අර කතා කරු නෝනා කිව්වාගේ කිව්වේ මේ නෝනා කිව්ව මං හිතන්නේ උන්වහන්සේගේ බණක් අහලා තමයි පැහැදිලිව දැකලවත් තිබුණේ නැහැ කියලා මාත් එහෙමයි. දවසක් වෙ බණක් අහා ඉන්නකො හිටියා අපි මෙහෙන් ආරාධනාවකුත් තිබුණා අපිට රිට්‍රීට් එකට හාමුදුර කෙනෙක් වල දෙන්න කියලා. ඉතින් බණක් අහා ඉන්නකොට අන්න මේකනම් හරි මේ පාරනම් හරි මේ යන පාරනම් හරි කියලා මට ඒක ට්‍රක් එකට වැටුණා. මේ ට්‍රක් එකේ අනේ කෙනෙක් කියලා. ඉතින් ඒ අනුව තමයි ධම්මජීව හාමුදුරන්ගේ යෝජනා කරේ ඒ වෙනකොට මම හිතන්නේ ඔක්ලන් වැඩලා හිටියා. ආරාධනා කරලා ගෙන්දාගෙන සාකච්ඡා කරලා ඉන්ටර්විව් එකක් කරා මේ ගැලපෙනවද කියලා. <laughs> එහෙනම් තෝරාගත්තා ඊට පස්සේ දැන් මේ 6 7 නේ 7 වෙනි භාවනාව වැඩසටහන මේ පැවැත්තුවා. ඉතින් මේ ධම්මජීව හඳුර ගැන ගොඩාක් කියනවනම් කියන්න පුළුවන්. මෑතකදී මම එක්ක ගියා මේ සුදු හාමුදුර කෙනෙක් මෙහි ටෙන්සින් හාමුදුර දන් ටෙන්සින් චෝල්සන් හාමුදුර එහෙ මිත්‍රිගල එක්ක ගියාම බලන්න එක්ක ගිය ගියාම කිව්වා මට මේ නවතින්න තියනවා හොඳයි කියලා. තියano ධම්මජීව හාමුදුර දවස් දුන්නා අපව එන්න කියලා යන සති තුනක් උන්වහන්සේ නැවතලා භාවනා කළා. මං අහුවා ඔබ වහන්සේ අපව භාවනා කළා ගියාට පස්සේ හාමුදුරන් ඇහුවා මේ ධම්මජීව හවුරන්ගේ ධර්ම ටෝක් නම් හරිසෝක් අහන අවස්ථාවක් ලැබුණාද කියලා නෑ නෑ නෑ අවස්ථාවක් ලැබුණේ නෑ කියලා බණක් අහන්න නම් ඔය මැනේජ්මන්ට් තින්ග්ස් තමයි කතා කරේ කිව්වා හැබැයි භාවනා උපදෙස් ටික නම් සුපර්බ් කියලා කිව්වා <laughs> ඉතින් එතකොට මම කිව්වේ අපි මෑතකදී පිටත් කෙනෙක් පිටස්තර කෙනෙක් උන්වහන්සේ කියපු මේ උන්වහන්සේ පිටබඳව කියපු කතාවක් වෙයි මම කිව්වේ වගේ හරියට තියෙනවා ඒ නිසා ධම්මජීව හාමුදුරුවන්ගේ මේ මඟ පෙන්වීම උන්වහන්සේගේ නායකත්වය, අනුශාසකත්වය ඉතාම වටිනවා අපිට. ඉතින් උන්වහන්සේ අපෙන් හෙට සමුගන්නවා නේද? හැබැයි උන්වහන්සේ සමුගත්යයි කියලා සතිය අප්‍රමාදයේ අපෙන් සමුගන්නේ නේද? සතිය අප්‍රමාදයේ අපේ ළඟ තියෙනකල් ධම්මජීව හාමුදුරුව අපේ ළඟ ඉන්නවා. ධම්මජීව හාමුදුරන්ටත් මගේ පෙන්වූ බුදුරජාණන් වහන්සේ අපේ ළඟ ඉන්නවා. ඉතින් උන්වහන්සේට හොඳ ගුරු පරපුරක මඟ පෙන්වීමක් ලැබී තිබෙනවා මීත්‍රිගල ආරණ්‍ය සේනාසනේ, ගල්දුව ආරණ්‍ය සේනාසනේ ආදී ඒ ගුරු පරපුරක ආදර්ශයක් උන්වහන්සේට ලැබිලා තියෙන ඒ සියල්ලම එකතු තමයි උන්වහන්සේ ඒ අපට ඒ ශක්තිය ලබා දෙන්නේ. ඒ නිසා අපි මම මේ වෙලාව ගොඩාක් කතා කරන්නේ. ඉතින් අපි ධම්මජීව හාමුදුරු පිළිවන් හොඳට දැනගෙන තින්නේ. කවුරුත් වගේ මේ කවුරුත් වගේ උන්වහන්සේගේ බණ නිතරම අහන්න කැමති මේ පිරිස කවුරුත්. ඒ නිසා උන්වහන්සේ පිළිබඳ දිගින් දිගටම කියන්න අවශ්‍ය නැහැ. අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේ මේ වර්ෂයේත් මෙහාට වැඩම කරලා මේ වැඩසටහන ඉතා හොඳින් පැවැත්තුවා. කාටත් ආදර්ශමත් වුණා, කාටත් ප්‍රයෝජනවත් වුණා. ඉතින් අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. තවදුරටත් මේ ශාසනික සේවාවන් මෙලෙසින් පවත්වාගෙන යන්නට උන්වහන්සේට ශක්තිය බලය සැලසේවා. නිදුක් නිරෝගී භාවය සැලසේවා, දිගාසිරි සම්පන්නිය සැලසේවා. උන්වහන්සේටත් ඒ වගේම උන්වහන්සේ හදලා බලලා මේ ලෝකයට පෝෂණය කරපු උන්වහන්සේගේ දෙමව්පියන් ගුරුවරු ආදී හැම දිනාටමත් උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමත් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවන් අපි සිද්ධ කරමු. හොඳයි මේ සංවිධායක පිරිස පිළිබඳ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මම කියනවා දන්නවනේ කරපු හැටි නේද නේද අපේ සංවිධායක පිරිස බොහොම ටික දෙනයි මෙහි ඉන්නේ මේ දණී දින්වල ඒ වුණාට මේ ඇත්තන්ට ලොකු ඕනකමක් තියෙනවා මේ විදිහට පිරිස සතර දිගින් කැඳවාගෙන විශේෂයෙන් නව ශ්‍රීලන්තය හැම පැත්තෙමත් ඕස්ට්‍රියා ඕස්ට්‍රේලියාව වෙනුත් කැඳවාගෙන ශක්ති ප්‍රමාණයෙන් පහසුකම් දීලා මේ විදිහට වැඩසටහනක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට මේ වැඩසටහන කැප වෙලා පවත්වන්නේ මෙහි මේ ස්ථානයේ මේ වගේ වැඩසටහනක් පවත්වනවා කියන එක වෙනත් ස්ථානයක වැඩසටහන පවත්වනවට වඩා අපහසුකම් තියෙනවා මෙතන. මොකද හැම දෙයක්ම රැස් කරගන්න ඕන. අවශ්‍ය හැම දෙයක්ම පිටින් ගෙනලා රැස් කරගෙන වැඩසටහන මේ වැඩ ආරම්භ කරන්න ඕන. ඒ නිසා හුඟා කාලයක සිට තමයි මේ කටයුතු සංවිධාන කටයුතු ආරම්භ කළේ. විශේෂයෙන් සංවිධානය කිරීමේදී දෙන්නෙක් මූලිකත්වය ගන්න අනිත් අය සහයෝගය දෙනවා. ඒ දෙන්න තමයි දන්නවනේ කවුරුත් නේද? මේ අනුලා මහත්මිය සහ අපේ ලලිතා මහත්මිය තමයි මූලිකත්වයේ ගන්න නිතරම කතා කරන අපේ මේ රිට්‍රීට් රිට්‍රීට් කියලා අපිට කටපාඩම් කරන වචනේ. කොච්චර වාත් රිට්‍රීට් අහුනම රිට්‍රීට් ධම්මජීව හාමුදුරන්ගේ රිට්‍රීට් කියලා කියන්නේ. ධම්මජීව හාමුදුරන්ගේ රිට්‍රීට් ඕකමයි කියන්නේ. කියලා කියලා ඉතින් කොහොමාරි මේ පුළුවන් තරම් හැකියතාක් දුරට හැම දිනාගෙම සහයෝගය ඇතුව ලබාගෙන කටයුතු සංවිධානය කරගෙන පවත්වාගෙන යනවා. ඉතින් බොහොම වටින මේ හත්වෙනි වරට මම හිතන්නේ දමජු හාමුදුරුත් එක්ක නේද? මමත් හයකට ආවා එකක් මට හිමි වුණා. නේද? මම හිතන්නේ එකකට ආවේ. එකට ආවේ නැහැ මම ලංකාවට හරි කොහරි ගිහලා. එකට මම හිතන්නේ ආවේ නැහැ. මෙත්තේ හාමුදුරුවෝ. ඈ? මෙත්තේ හාමුදුරුවෝ. ඉතින් කොහොම හරි මේ සංවිධාන කටයුතු පිළිබඳව මේ කැපබිම මහන්සිය පිළිබඳව වචනයට නගනවා නම් හුඟක් වෙලා කතා කරන්න ඕන. ඒ නිසා අපි මේ සංවිධානය කිරීමේදී මූලිකත්වයේ ගත්තු යනුලා නෝනා මහත්මියටත් ඒ වගේම ලලිතා නෝනා මහත්මියටත් මේ සඳහා නොඒක ආකාරයෙන් කැපවෙලා ක්‍රියා කරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය දිගායුෂ සම්පන්නිය ලැබේවා මේ ධර්ම මාර්ගය අනුගමනය කරමින් මේ ජීවිතයේම ඊ타මත්ම සනසිල්ලේ ජීවිත ගත කරලා තමන් ප්‍රාර්ථනා කරන විදියට බලාපොරොත්තු වෙන විදියට නිවැරදිව සැනසීමට හැම දිනාටම ශක්තිය බලය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ නිසා මේ ස්ථානයේ නොයෙක් ප්‍රදේශයෙන් පැමිණුණා වූ භාවනානුයෝගී මේ කාලය තුල මේ බවුන් වඩමින් කාලය ගත කරපු මේ හැම දිනාටමත් ඒ වගේම අනුශාසකත්වයේ ට මූලිකත්වය අරගෙන අපිට හැමදාමත් අනුශාසනා කරන දමජීව හාමුදුරන් වහන්සේටත් ඒකම මේ මතක් කරන්න ඕන මේ වර්ෂයේ අලුත්ම පොඩි හාමුදුරු දෙනමක් නෙවෙයි නේද මේ ඥාන වීර පොඩි හාමුදුරු ලංකාවේ සුබෝධාරාමේ පොඩි හාමුදුරු නමක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල ලංකාරාමේ වැඩ වාසය කරා ඒ මොකද කියන්නේ? අපි ඇවිවනේ දියුණු. ඈ? ආ එහෙමද? අම් මේ <laughs> ලංකාරාමින්ද? හරි හරි හරි. <laughs> ඒ මෙහාට. එතකොට මේ ඒ පොඩි හාමුදුරුත් වැඩම කළා. ඉතින් හෙට අනිද්දා ඉඳලා එහෙත් තියෙන වැඩසටහන වගේ පොඩි හාමුදුරුවන් ක්‍රයිස්ට් චර්ච් වල. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ටත් ඒ වගේම අපේ මලේ දේව පොඩි හාමුදුරුවෝ තව නුබෝ කාලෙකින් ආපසු ලංකාවට වැඩම කරනවා. ඉතින් කාලයක් තිස්සේ අපි විහාරස්ථානයේ වැඩ වාසය කළා. උන්වහන්සේත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. උන්වහන්සේට මම හිතන්නේ පළවෙනි වතාවට තමයි මේ වගේ ජීවිතයේ භාවනා වැඩසටහනක අත්දැකීමක් ලබන්නට ඇත්තේ. ඉතින් උන්වහන්සේටත් හැම දිනාටමත් මෙලව සැනසෙල්ල වේවා, නිරෝගී සම්පත්තිය ලැබේවා, දිගාසිරි සම්පත්තිය ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සැනසීමත් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ගෞරවනීය සෝමරතන නායක ස්වාමින් වහන්සේගෙනුත් අපේ ගුරු පියාණන් වහන්සේගෙනුත් ධම්මජීව හමුදුරන්ගෙනුත් අනික ස්වාමින් වහන්සේලාගෙනුත් අවසරයි. මම මේ ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ නමුත් මට මගේ පෞද්ගලිකව මට දැනුණු දේ කම්තහන් සුද්ධ කිරීමේදී මට ඒක කියන්නේ ඒක කියන්න ඕනයි කියලා මට දැන් මේ මේ අවස්ථාවේදී හිතුණා. මේ කමඨහන් මට අවස්ථා දෙකක් ලැබුණා මේ කමඨහන් සුද්ධ කරන්න. ඒ අවස්ථා දෙකේදීම මේ ධම ජීව හාමුදුරුවෝ අපිට මට ඒ අවශ්‍ය උපදේශය උපදේශයේ මේ බොහොම පැහැදිලිව ලබා දුන්නා. ඒ අනුව මම මේ උපදේශ පිළිපැද්ද ඇත්තට මේ අවස්ථානුකූලව නමුත් දැන් ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා තුළින් අප්‍රමාදය පශ්චාත්තාප නොවීම අද ධර්ම දේශනාවෙන් ප්‍රඥප්තිය වගේ ඒ කරුණු මගේ හිතට හරියට දැනුණා. ඉතින් මං අද හිතුවා ඇත්තටම ප්‍රඥප්තිය කියන කාරණය මේ අපේ අපි කොච්චර අපි දැඟලුවත් මේ ගමන යන්න ප්‍රඥප්තිය කියන කාරණය හරිම වැදගත් දෙයක් කියලා. ඒකට අපි හුඟක් අදිෂ්ඨාන කරගන්න ඕන. ඒක ඇත්තටම අපි සතිය පවත්වාගෙන යන්න එදිනෙදා ජීවිතයේදී කොච්චර මහන්සි ගත්තත් මට අද අදිෂ්ඨානයක් ඇති කරගන්න හිතුණා මේ ඒ සඳහා කැපවීමක් කරන්න ඕනයි කියලා. ඉතින් ඒ ප්‍රඥප්තිය ඇත්තටම අපි කතා කරනවා අපි උපදූප අපි සාමාන්‍යයෙන් දැන් ගෙදර ඉන්නකොට උපදූපේ කියලා නෙවෙයි උනත් ලොකු මහත් දරුවෝ හිටියත් ඒගොල්ලෝ අම්මේ කියනකොට කියන්නේ ඒ ගැන අපිට මේ නෑ වුණා වගේ ඒ වගේ ඉන්න බෑනේ. ඉතින් ඒක නිසා මේ මේ ගමනේ සාර්ථකත්වය ඇති වෙන තුරු ඇති වෙනකන් ඇත්තටම අපි ජීවිතේ දැන් හුඟක් ගත කරලා තියෙන්නේ අපි මේ යුතුයකම් කොහොමද හුඟක් අපිට පුළුවන් ආකාරයෙන් අපි යුතුය කරලා තියෙන්නේ. ඒක නිසා මේ මම අදිෂ්ඨානයක් ඇති කරගත්තා ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕනයි කියලා. ඇත්තටම මම මේ කතා කරන්න ගත්තේ මේ ඒ හාමුදුරුවෝ ඇත්තටම මේ අපේ අතුලාන්තයේ අපේ දුර්වලකම් හුඟක් ඒ අවශ්‍ය දුර්වලකම් අපිට හඳුන්වන්න දුන්නා. මේ කියන්නේ අප්‍රමාදේ නිසා අපි යම් කිසි දෙයක් අපි කරගෙන යනකොට අපි අපේ ඇත්තටම අපි හැමෝගෙම අතින් වැරදි සිදු වෙනවා. නමුත් ඒව පශ්චාත් නොවි ඉදිරියට යන්න ඕන කියන එක. සහ මට අද අද ධර්මදේශනාවේදී හොඳටම මේ පැහැදිලි වුණා මේ ප්‍රඥප්තිය කියන කාරණේ. ඉතින් ඒක නිසා මේ ඒක හිතට වැදුණු නිසා මම මේ වචන දෙක ස්වල්පේ කතා කරන්න හිතුවා. ඉතින් දැන් අනිත් අයගෙන් හැමෝගෙම මේ ස්තුති කතා සහ කවි විදිහට හැම සම්පූර්ණ විදිහටම ලැබුණා කියලා මම හිතනවා. ස්වාමින් වහන්සේලාට ඉතින් ස්වාමින් වහන්සේට මම දෙපා නැමද নমස්කාර කරනවා. ඔබ වහන්සේට මේ ජීවිතයේදීම අරහත් ඵලය ලබා ගැනීමට මේ අපට දුන්නා වූ ධර්ම මාර්ගය ශක්තියක්ම වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Um, අවසාන වශයෙන් මම යෝගාවච පින්වත් යෝගාවචර පිරිසගෙන් ඉල්ලා සිටිනවා අපි සාමින් වහන්සේ අපි වයසකයටත් නාකිච්චයන්ටත් නාකියටත් ලස්සන ධර්මයක් දේශනා කළා අපිවත් ඒකඩ කරවන මට්ටමටම දැන් ගිහිල්ලා තියෙන්නේ uh, ඒක ස්ථිරයි කිසිම සැකයක් නැහැ ධර්මයේ uh, මම හිතන්නේ අපි හැමදෙනාම මේ අවබෝධය ළඟටම ඇවිල්ලා ඉන්නවා uh, ඒක හරි සතුටෙන් කියන්නේ ඒක නිසා අපි හැමෝම එකතු වෙලා අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු අපේ ගුරු පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබිලා මේ ශාසන සේවය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම අපි වෙනුවෙන් නෙමෙයි පුංචි දරුවන්ගේ ඇස්හරින්න ලස්සන වැඩසටහනක් සතිපාසල කියලා පටන් අරගෙන ලංකාවේ ලස්සනට යනවා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හැමදාම බලන්න කියලා හැමදාම හැමදාම බලනකොට හැමදාම අලුත් දෙයක් තියෙනවා හරිම ලස්සනයි පුංචි දරුවෝ ඇවිදිනවා සුදට සුදේ ඇඳගෙන ලස්සන මල් වගේ හරිම හැඩයි. ඒවා ලස්සන කවි ලියලා තියෙනවා, ලස්සන ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ලියලා තියෙනවා. පුදුමයි. ඇත්තටම හරිම පුදුමයි. ඒක නිසා අවසානයේට මම මේ කියන්න හිටියේ ඒක හරිම ශක්තියක්, ඒක බලයක්. මං හිතන්නේ මුළු ලෝකෙම පටන් ගනිපු ශක්තිමත්ම බලවත්ම වැදගත්ම වැඩසටහනක් කියලා මට හිතෙනවා ඒක මොකද අපේ මුළු ලෝකෙම අධ්‍යාපන ක්‍රමය යන්නේ මහා විනාශක පැත්තකට ඒ පැත්තට ගිහිලා දැන් අසහනය හැමතැනම පැතිරිලා තියෙනවා මුළු ලෝකෙම සතිය කියන එක උගන්වන්න දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැම රටකම කරනවා හැබැයි මේ හැමතැනම හැම පාඩමම සල්ලි අරගෙන තමයි කරන්නේ මුදලට ඒකත් යට වෙලා තියෙනවා නමුත් අපේ ස්වාමින් වහන්සේ ලංකාවේ සතිපාසල පටන් අරගත්තේ කිසිම සතයක් කිසි කෙනෙකුගෙන් ගන්න නැතුව හැම දෙයක්ම නොමිලේ ළමයින්ට ආදරෙන් කරුණයි. මට අද ඊයේ කතා කරනකොට මට දැනුනේ ස්වාමීන් වහන්සේගේ මට මගේ මීත්‍රිගල අර දුප්පත් ළමයි ටික ඇවිල්ලා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් කියපු හැටි දැක්කම මට හරිම ආස හිතුණා. ඒක මම වෙබ්සයිට් එකේදී එහෙම එකක් දැක්කේ නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ එතන ඉඳගෙන කරපු ඒක නිසා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා හැමදාම වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක බලන්න. පුළුවන් උපකාරයක් කරන්න. ඒ උපකාරය මුදලින් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඕගොල්ලන්ගේ දරුවන්ට ඒ සතිය දෙන්න. දරු මුණුපුරන්ට දැන් මම අත්තම්මා කෙනෙක් අපේ පුංචි දරුවන්ට අපිට දෙන්න පුළුවන් ඒකට ශක්තිය ධෛර්යය ඕගොල්ලෝ හැම කෙනාටම ලැබිලා ඒක කරගෙන යෑම තමයි මං හිතන්නේ අපි ගුරු පියාණන් වහන්සේට කරන උපරිම කළගුණ සැලකීම කියලා මට හිතෙනවා පුංචි දරුවන්ගේ ඇසරීමට ඒ සාමින්හන්සේ ගත්ත ඒ උත්සාහයට අපි හැමදෙනාම එකතු වෙලා ඒකට සහයෝගය දෙමු කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම සාමින්හන්සේ හෙට අපින් తాවකාලිකව විග්මිල යනවා ඊළඟ 2019 අපි ආරාධනා කරන සාමින්හන්සට වැඩම මෙහෙට වැඩම කරලා අපිට ඒ ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා නිදුක් නිරෝගී සුවයෙන් ලංකාවට වැඩම කරලා වෙලින්ටන් වලට වැඩම කරලා ලංකාවට වැඩ කරලා මේ ජීවිතයේදීම ඒ අරහත් භාවය ලබාගෙන ඒ නිවන් අමා නිවන් මහ නිවන් සුවය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාක්ෂාත් වේවා කියලා අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු ස්වාමීන් වහන්සේ ඒ ඒ සතිපාසල පිළිබඳව Facebook එකේ දාන්න දැන් අර ලයිබ්‍රරි නෙට්වර්ක් එකේ මම ලයිෆ් මෙම්බර් කෙනෙක් ශ්‍රී ලංකා ලයිබ්‍රරි ඇසෝසියේෂන් එකේ. ඉතින් මට පුළුවන්කම තියෙනවා අර වෙබ්සයිට් එකේ ඒක වෙබ්සයිට් එක නෙවෙයි ඒකේ ක්ලිප් වීඩියෝ ක්ලිප් එකක් හරි මොනවා හරි තියෙනවා නම් ඒක දාන්න පුළුවන් කියලා මොකද දැන් National Library එකේ National Library එකේ DGට උනත් මට කියන්න පුළුවන් ඒ අර ඒ ප්‍රචාරයෙන් දැන් අර extension services විදිහට libraries වල community libraries වල කරන්න පුළුවන් නේ. ඒ විදිහේ මට හරිම කැමති වුණා දැන් අතන මගේ ගමේ මේ library එක මම ගොඩක් උදව් කරලා තියෙන library එකට. ඉතින් ඒකේ අර මේ එහෙම එහෙම ඒ කියන්නේ දැන් ඒ කණ්ඩායමක් ඉන්නවනේ දැන් ලයිබ්‍රරි ලයිබ්‍රේරියන්ස්ලත් ඉතින් මං හිතන්නේ දැන් අර වර්ඩ් වර්ල්ඩ් බැංක් ප්‍රොජෙක්ට්ස් වල වගේ ලයිබ්‍රේරියන්ස්ලවත් ඒකට ට්‍රේන් කරලා ඒගොල්ලෝ ඒගොල්ලෝ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දැනුවත් කිරීම අර Facebook එකේ දාන්න පුළුවන්. කියලා මට හිතුණා. අපි ඇත්තටම මේ මේ සතිපාසල ගැන මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Facebook එකට නොයන්ට ප්‍රතිචාර අපි තීන්දුවක් අරගත්තා. අපි හැම වෙලාවෙම එක වෙබ්සයිට් එකක් හදාගෙන ඒකේ මේ කියන්නේ කාටවත් වැරදි විදිහට පාවිච්චි කරන්න බැරි විදිහට කරගෙන යනවා. ඒ නිසා දැනට යම් කිසි ප්‍රමාණික ප්‍රචාරයක් අපිට ලැබිලා තියෙනවා. ඒක බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් මේ ගමනේදී මේ ඩනේඩියන් රිට්‍රීට් එකට ඒක ගැන කියලා ඉවරයි කියන අදහසක් ඔය කිව්වොත් මේන ගමනේදී ගොඩාක් වෙලාවට මගේ අදහස ප්‍රධාන වශයෙන් මෙහෙම වෙලා තිබුණේ ඔය සතිපාසල වැඩේට. මේ ඔක්කොටම මේ තාක්කල් කරපු වැඩ ඔක්කොගෙම ඕගොල්ලන්ගේ හැම අනුග්‍රහයක්ම ලැබලා මේ ළමයින්ට මේක දෙන්න ඕන කියලා මොකද මම දැක්කා ඒ ළමයිකට දුන්නාට පස්සේ ඊට පස්සේ මගේ යුතුයකම ඉවරයි ඒ ළමයි ඊට කරනවා ඒ ළමයි ළඟට යන්න බැරි ඕගොල්ලෝ පොළු දානේ ඉඳා වැඩිහිටියෝ පොළු දානවා ටීචර්ස්ලා පොළු දානවා ඔක්කොමලා පොළු දායි ඒ නිසා ඕගොල්ලන්ට දොළබිලි දීලා ඊට පස්සේ තමයි මේ වැඩේ කරන්න වෙන්නේ නමුත් ඒක දැන් සාර්ථක වෙගෙන යනවා ඒ සාර්ථක වෙ යෑමේදී අපි පටන් ගත්ත උපක්‍රමය තමයි ඊටාම පල්ලෙහා මට්ටමේ ළමෙන්ගෙන් මේ කැම්ම ඇති කරලා දෙමව්පියන්ට ඒක ඇති කරලා මේ අවට පාසල් වලින් ගුරුවරුන්ට ඇති කරලා උඩ පැත්තෙන් ඇමතිතුමාට ඇති කරලා මේ දෙපැත්තෙන් බලේ බෙදීමට ඉස්සලම ගිය අදහස් තුන උඩින් පල්ලෙහාට හරි ගියේ නැහැ ඊට පස්සේ ඒකෙදී ඔය මම එන්නේ ඉස්සලා තමයි අපිට අමතුමාගේ සහයෝගය ලැබිලා තිබුණා. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිල වශයෙන් බාරගත්තා අපි. එතකොට අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙම තිල්ලිමත් තිබුණා. ඒක මම හිතන්නේ අපස්සර ගිහිලා තියෙනවා. කෙසේ නමුත් මේ සතිපාසල කරනකොට මම කොහොම ඉදිරි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඒක අපි යන්නේ ආගමික ස්වරූපේ නෙවෙයි. අපි යන්නේ විශේෂීෂ්ටයක් වශයෙන්. අන්න ඒකෙදී මුලින් ඉඳලම තාරා තමයි ඒ අදහස ගත්තේ. ඊට පස්සේ ඒ ඔක්කොම තියේදී කොළඹ ඉන්න ප්‍රධාන ආගමික නායකයන්ට කතා කරා. කතා කරලා මම නැතුව ඒක ඉදිරිපත් කරනකොට තාරා ඩිමෙල් අනිත් එක ලක්ෂ්මන් ජයතිලක ඒ දෙන්නගේ තියෙන අර කීර්ති නාම නිසා ඒගොල්ලෝ පිළිගත්තා. පිළිගන්නකොට ඔය දුලිප් චිගේරා කියලා දැන් ඉන්න බිෂොප් කතා කරලා කියලා තිබුණා මේක ආගමික මුලාවෙන්වත් යන්න අපි ඒත් ආයෝගය දෙනවයි කියලා. ඒ තරම මේක වටිනවා. බුද්දිස් ප්‍රින්සිපල්ස් තියාගෙන යන්නේ කියලා. ඊට පස්සේ ඒ තොරතුරු මම මෙහාට පස්සේ තමයි සම්බන්ධීකරණය කරේ. ඒ සම්බන්ධීකරණය කරනකොට අපිට අදහසක් ඇති වුණා. දැන් මේ දැනෙටින් වගේ රිට්‍රීට් කරලා ඒකෙන් සතිපාසල කරා වගේ සතිපාසලෙන් මේ ළමයින්ගෙන් සහ දෙපාර්තමේන්තු ලැබෙන බාධා රහිතව ඉදිරියට යන ගමනේදී ඉදිරියේදී ලංකාවේ ජාතින් අතර සමගියට ප්‍රධානම තේමාව කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක ඒ චිකිර කියන එක නා ඉදිරිපත් වෙලා මේ ළඟදී ඊමේල් එකක් වෙලා තියෙනවා මට power of mindfulness පොත පෙන්නන්න ස්වාමීන් වහන්සේ කියපු බණ ටිකක් දෙන්න පුළුවන් නම් මං දෙන්න කතෝලික කට්ටියක් ගෙනල්ලා ඒගොල්ලන්ට භාවනා උගන්වන්නයි කියලා. එතකොට එයා ඉදිරිපත් කරලා තියෙනවා දෙමළ කෙනෙක් සහ Hindu කෙනෙක් නෑ මුස්ලිම් ඒ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා කරනකොට දැන් අපි යන්න හදන්නේ සත්‍ය ආගමකින්තරව විශේෂ නිර්දේශයක් පාඩපත් කරලා ඒක හරහා දැනට ඔය බෙදිලා කැඩිලා නැවත යුද්ධයක් එන මට්ටමට වගේ ලංකාවේ තියෙන වාතාවරණයට සාමය වෙනුවෙන් කතා කරන්නේ. ඒ නිසා අපි පියවර තුනක් දැන් ගිහිල්ලා තියෙනවා. එකක් තමයි මේ වැඩි හිටියන්නේ අපි මෙදික් කරන කිය භාවනා වැඩපිළිවෙල. ඒකෙත් බාධාවක් නැතුව ඉදිරියට යනවනේ. ඒකේ තියෙන ප්‍රධානම සංකේතය තමයි Nissan වනේ දැන් අපි අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් හදලා ඕනම කෙනෙකුට එන්න ගන්න බලන් තරම් අරගෙන තියෙනවා. ඒ වගේම කොළඹ දිතුම්පලක අපි දෛනික භාවනා වැඩ පිළිවෙල කරනවා. ලංකාවේ විශාල වශයෙන් ඉඩම් පූජා කරන්න පටන් ගත්තා. අපේ පැත්තෙත් කරන්න අපේ පැත්තෙත් කරන්න කියලා. ඉතින් ඒකෙන් පේන තියෙනවා මේ පණිවිඩේ ගිහිල්ලයි කියලා. දෙක ඒ ඒ ඉඩම් පූජා කරන ප්‍රධාන වශයෙන් හේතුනේ සතිපාසල. ඉතින් අපි හිතාගත්ත සතිපාසල මේ වගේ කැම්ප්ස් ටිකක් හදන්නට. එතකොට ඉතින් ඔය මුදල් අවශ්‍යතාවයේ බරපතල වැඩ ගොඩක් එනවා. ඒකෙන් ආපු මේක පිළිබඳව පොඩි අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ ඒක තමයි ওই ජාතික සමගියේ. ඒ ජාතික සමගිය තමයි දැන් මං ගිය ගමන්ම පටන් අර ගන්න තියෙන කෑල්ල. ඉතින් ඒකෙදී නායකයන්ගෙන් ඒ කියන්නේ සමගියට එකඟ ආගමික නායකයන් එකතු කරලා අපි දේශපාලනයට එක බා ගන්න බැරි වෙන විදිහට ඉදිරියට කරගෙන යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී මම මේ ගමනේදී මම හොඳ අත්දැකීම් ලැබුවා මෙල්බන් නගරයෙන්. මේ මෙල්බන් කට්ටිය ඉන්න නිසා මම බොහොම සතුටින් කියනවා මම සාමාන්‍යයෙන් හොඳයි කියන જાති මිනිහෙක් නෙවෙයි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඒ වුණාට මම ඒකෙදි ඇත්තටම සතුටු වුණා. ඒ ළමයි දක්කපු මේ දක්ෂකමට බ්‍රිස්බේන් වල එක දවසක් කරාම. විශාල සම්බන්ධයක් ආවා. විශාල දෙමාපියන්ගේ ඉල්ලීමක් ආවා. නමුත් අපිට සංවිධාන ශක්තිය තිබුණේ නැහැ. ඊට පස්සේ වගා පටන් අරගත්තා අපේ ඕක්ලන්ඩ් එකේ ඒකෙදි උඟ ලොකු ප්‍රභාව ටිකක් මගේ අතට ආවා. නමුත් මම සංවිධානය වෙලා ආවේ නැහැ. සංවිධාලා ආපු නැති නිසා මට ඒකට හරි විදිහට මුණ දෙන්න බැරි වුණා. දවස් තුනක් පොඩි ළමයිගේ වැඩ පිළිලා. ඉතින්දි මට කල්පනා වුණා දැන් ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා දැනෙදීන් වල වෙච්ච ටික මම කියනවා. දැනෙදීන් වල මම චන්ද්‍රිකාව ගත්තා. මේ කවුද මේ මහත්තයාගේ නම මොකද? දිල්ගානේ නෝනාගේ නම මොකද? ආ හරි. ඒ කට්ටිය එකතු කරලා මේ මහ දෙනමත් පොලත් ගත්තා. එනකොට සාකච්ඡා කරා අපි දැන් ඉදිරියට යනකොට සතිපාසල පාසල් වලට කියලා දීමේ වැඩපිළිවෙලට අපි දැන් හරි කියලා හිතනවා. හැම ඉස්කෝලේකම පස් දිනක් ගෙනල්ලා national schools වලින් ඒගොල්ලන්ට පැය තුනේ වැඩසටහන් දෙකක් කරනවා. කෙරුවට පස්සේ ඒගොල්ලන් කියනවා තම තමන්ගේ ඉස්කෝල වල කරන්න කියලා. කරන්නේ සතිපාසල කියලා මම ලියපු පොත. ඒකේ රචන පහක් පහේව හතරක් 20ක් තියෙනවා. ඊගාට තවත් ඒ වගේ පොතක් හදලා ඒක ඉවරයි. ඊට පස්සේ මේ සති කැම්ප්ස් නැත්නම් මේ පොඩි ළමයින්ට රිට්‍රීට් තියෙන එකේදී පොඩි අත්දැකීම් ටිකක් තියෙනවා මම එනකොට නිසන්වනේ පළවෙනි වතාවට දවස් තුනක රිට්‍රීට් එකක් තියෙනවා මම ඒක හතරමැදි ආවේ එනකොට ඒ ළමයි මට කවි ටිකක් ලියලා දුන්නා ස්වාමීන් වහන්සේ රහයි කවි අහන්න හතයි අද ලියලා දෙන්නම් කියලා එතකොට මම දැනගත්තා මේ ළමයි මේකට කැමති මේකෙදී හම්බුණා වන් ඩේ රිට්‍රීට් මට හම්බුණා බ්‍රිස්බේන් මෙල්බන් වල පැය දෙකේ වැඩසටහන් පහක් කරා මට පුදුමයි ඒ ළමයිගේ සම්බන්ධ වීම ඇටෙන්ඩන්ස් ඊට පස්සේ මේක හම්බෙච්ච නිසා මම මේගොල්ලන්ට දීපු අභියෝගය තමයි ඕගොල්ලෝ දැක්කන වීඩියෝ ක්ලිප්ස් වගේ ඔය අපිට පෙන්වන්න පුළුවන් හරියෙන් 120ක් <clears throat> විතර වගේ ඔව් ගොඩාක් පැතිවල පැතිලා තියෙනවා මම ඊට පස්සේ කිව්වා ඩිල්හන්ට මේ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම හදලා කාට හරි අපි ආපු ගමනේ මගේ සලකුණු ටික හදලා සතිය හඳුන්වා දීමේ වැඩ පිළිවෙලක් කරන්න කියලා ඊට පස්සේ මම චන්ද්‍රිකාට කතා කරලා කිව්වා දවස් 3ක ළමා වැඩ පිළිවෙලක් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට වැඩසටහන හදන්න. ඒකේ one day programs උත් හදන්න. හදලා ඒක සම්පූර්ණ හදලා දැනට කරන මෙල්බන් ඕක්ලන්ඩ් නැත්නම් මෙහි හැම කෙනාට මේක බෙදලා දෙන්න. එතකොට අපි දන්නවා ෂුවර් එකටම ඒගොල්ලෝ ඒක සුද්ධ පවිත්‍ර කරලා දෙනවා. ඉතින් එතෙන්දී අපිට සතුටින් කියන්න පුළුවන් මෙල්බන් ඊටාම දක්ෂ වගේම ලන්ඩන් වල කරනවා තේම්ස් බුඩිසියාරේ ටොරන්ටෝ කරනවා. ඒ හැම තැනකින්ම අනිත් එක ඕමාන් වල ඒ අයට මේ වගේ විශාල වැඩපිළිවෙලක් නැහැ. නමුත් මෙහෙම යනවා කියලා දැකපු ගමන් ලොකු ධෛර්යයක් එනවා. ආන්නේ ටික කෝඩිනේට් කරනකොට ලංකාවේ රූපිකයි ඉන්ටර්නැෂනල් චන්ද්‍රිකයි තියලා ඒගොල්ලෝ හදන්න ඕනේ. ඊට පස්සේ ඕනම කෙනෙක් කරනවා නම් ප්‍රෝග්‍රෑම් එකක් මේ වගේ ගමනක් යනකොට මම චන්ද්‍රිකාගේ ඉන්නවා. නැත්නම් චන්ද්‍රිකාගේ නියෝජිතෙක් ගෙනලා ඒගොල්ලෝ මේ වැඩ කරන්නේ. එතකොට ස්ටෑන්ඩඩයිස් උනේ නැත්තම් මේ වැඩේ යන්නේ ඒක ඒ වීඩියෝ වලින් තමයි අපි ගත්තේ. පාර්ථ ගත්තේ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අවුරුදු 10ක් යනකොට හැම පාසලකටම මේක විෂය නිර්දේශයකට නැත්තම් සිලබස් එකට ඇතුල් කරන්න. ඒකත් බොහෝම තාක්ෂණික වැඩක්. ඉතින් ඒකට සම යම් උත්සාහයන් තියෙනවා අනුලා. ඒ වගේම තව කට්ටියගේ නම් තියෙනවා. දැන් අපි ඒකට සූදානම් වෙනවා. ආහනේ සූදානම් වීමේදී මේ අපි කරන සාමාන්‍ය රිට්‍රීට් වලදී හැම වෙලාවෙම මම එලා හිටිනවා ළමා වැඩ පිළිවෙලක් හැම රිට්‍රීට් එකකම දාන්නේ කියලා. ළමයි එන්න දෙන්න අඩු ගන්න දවසකට පැය දෙකක්. එහෙම නැත්නම් මේ දවස් 10 වැඩ පිළිවෙල එක දවසක් ළමයි සඳහා වෙන් කරන්න ඕගොල්ලෝ වටේ ඉඳගෙන ආරස්සාව දෙන්න. අම්මලා ඉන්න ඕනේ, උගණනා ඉන්න ඕනේ, සංඝයා වහන්සේලා ඉන්න ඕනේ. එතකොට මේ ළමයි හරිය නිකන් සමනලෝ වගේ වැඩ කරන පටන් අරගන්න. ඒ නිසා මම කිය ගමන් දැන් අපට එන්න ඉස්සලා දිලා කතා කරලා හැම රිට්‍රීට් එකම හැමාරේ සම්පූර්ණ සහයෝගය ඉල්ලන්නේ කියලා සතිපාසලට. ඒතකොට මේ වගේ ওই පුස්තකාල වගේ වෙන එකට මට ඉල්ලීමක් මම කරනවා. ඕගොල්ලන්ට තියෙනවනේ යම් කිසි මේ දේ මට කරන්න පුළුවන් කියලා මට ඒක ලිඛිතව දෙන්න ඕනේ නැත්නම් මම ඉදිරියට එන්නේ නැහැ. මොකද අපි මෙතෙක් කල් ගියේ තන්නේ ක්‍රම ස්විච් ආවෙන් ඉදිරියපත් වෙච්ච තැන් වලට. එහෙම නැත්නම් අපි මේ ආගමක් පතුරවන්න හදනවා කියන චෝදනාව එනවා අපිට. විශේෂම ලංකාවේ අපි බෞද්ධ ජනතාව බෞද්ධ නිසා ඒ නිසා ඉල්ලීමක් කරන්න මෙන්න මේකයි මට කරන්න බලාපොරොත්තු වෙන දේ කියලා ආහනේ ඒක කරපු ගමන් මම දන්නවා පැහැදිලිවම අපි යන්නේ බොහොම ශාස්ත්‍රීය ගමනක් කියලා. ඉතින් ඒ ටික මට හිතෙනවා මේ රිට්‍රීට් එක ඉස්සලා ඉවර වෙන්න ඉස්සලා පොඩ්ඩක් මතක් කරන්න කියලා. එතකොට මේ හැම කෙනාටම තේරෙයි අපි මට කියන්න දෙයක් නැහැ මොකද මේ අලුත් දෙයක් මට. මම කරලත් නැහැ. හැබැයි මට දැන් පෙරමඟ ලකුණු පාර වෙලා තියෙනවා. ළමයින්ගේ සහයෝගය ලැබෙනවායි කියලා. ඒ නිසා මේ ඔක්කොමලා ඒක දන්න. මොකද ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ඒ දරුවෝ ගන්න ඉස්කෝල ගන්න මේ වගේ ආයතන අපට දෙන්න. හැබැයි ඔක්කොම ලිඛිතව යන්න ඕනේ. ඉන්නවා නැෂනල් කෝඩිනේටර්ස්ලා දෙන්නේ. ඩිලයි, නිම්මි. ඒගොල්ලෝ ඒව කෝඩිනේට් කරනවා. මේ සතිපාසලේ කැම්පින් මම ඊමේල් එකක් දානවා චන්ද්‍රිකයි රූපිකයි එකතු වෙලා කරනවා වීඩියෝ ක්ලිප්ස් ඩිල්හන් කරනවා එතකොට අනික් අයගෙන් ඕන කෙනෙකුගේ සහයෝගය ලබා ගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඒ ළමයින්ගේ වාසනාවක් තියෙනවනම් මම දන්නවා මේ ඔක්කොටම සතිය පිළිබඳ අලුත් නිර්වචනයක් එයි. ඒක සම්පූර්ණ අලුත් කතාවක්. මේ කවුරු හරි පොඩි ළමයෙකුට කියලා දෙන්න ගියාට පස්සේ එදා තමයි අපි ඉගෙන ගන්නෙ මොකද්ද කියලා. ඒ මෙල්බන් වලින් ඒක මම දකිනවා. ඒ නිසා සියලු දෙනා මේ මම මේ පැහිය වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. Taman අත්තම්මලා නම් පොඩි උන්ට කියලා දෙන්න. අම්මලා නම් ඒ කියලා දෙන්න. වදන් දෙන්න අම්මලා නම් දරුබඩ තියාන භාවනා කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක දන්නවා මම හොඳටම වැඩ කරනවා කියලා. අන්නේ ඉදිරි ගමන යන්න මම මේක තවත් බලාපොරොත්තු වැඩි කරගන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔක්කොටම එන් තෙරුවන් සරණයි. ආගේ මේ විදියක් තියෙනවා වගේ තුන සමානයි ඒ මිනිගිරියට ගන්නේ බඩ බඩෝස් පහක් දෙන එක ඉගෙනුවා. අත අත බඩේ තියාගන්න කියලා බලන්න කිව්වා බඩ ඉහළට යන හැටි පහළට යන හැටි. ඉතින් සමහර වෙලාවට එයාට තරහක් එනකොට අපි කිව්වා ඔයාගේ අත තියාගන්න බඩේ තියාගෙන ඒක දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් දැන් මේක එයා ඒක එයාට හොඳට අල්ලගත්තා. එයා මේ රැවටදී එයාගේ තාත්තා මොකද්ද ඒකට එයාට කෑ ගහනකොට තාත්තට කිව්වා තාත්තේ අත කිව්වන්නේ කියලා එයා එයාගේ වැඩේ තාත්තට කිව්වා why can't you hang on your tongue කියලා එයා දැන් තාත්තට කියනවා තාත්තට තරහ ගිය වෙලාවට තාත්තට කියනවා තාත්තට තාත්තගේ බඩ උස් පහත් වෙන හැටි බලන්න අවුරුදු 3 වාරයි වයස දරන්නේ ඉතින් ඒ වගේ වෘතල් පුදුමාකාර තෝගයක් තියෙනවා. ඒ ළමයි ඒ ළමයාට දීපු ගමන් ඒ ළමයා ඒක දෙමව්පියන්ට දෙන හැටි. පන්ති ටීචර්ට ගිහිල්ලා කියනවා. ඊළඟින ඕක ටීචර් මේකනේ කියලා ටීචර් කතා කරලා කියනවා. ඒක ඒක තමයි මම දැක්කේ මිනිස්ටර්ගෙන් අපිට ලැබිච්ච green light එකට වැඩිය ළමයින්ගෙන් හම්බෙච්ච ඒ grassroots level එකේ response එක. ඔය මේ වගාලි level තියෙනවා අපේ නිසන්වනේ හිටියත් මෙහි හිටියත් ඇට දැන් දින් කර ගන්න බැරි වුණා. mixlr කියලා වෙනම radio එකක් තියෙනවා. අපි ඕනම තැනක රෙකෝඩින් එකක් කරනකොට මික්සර් ලාටකට කනෙක් වුණාට ඒ වෙලාවෙම ලයිව්ලි අහන්න පුළුවන්. බෑන්ටර 21000 කොහෙද ඉන්නවා බණක් කියන්න හදනකොට බ්‍රිස්බේන් වල මෙල්බන් වල 21000ක් <coughs> ඉන්නවා ඒක අහන. ඒගොල්ලන්ට ඕන නම් ලිඛිතව ලියන්න පුළුවන්. කෙලිම සම්බන්ධ වෙන්න බෑ Skype වගේ. ඉතින් ඒක දිග්ගට අල්ලලා යනවා. ඒ නිසා කාටරේ අවශ්‍ය නම් මෙහෙදි ඩිල් අහන්න අල්ලගන්න. ඩිලන් ගාව දෙන ඩිලන් තමයි ඒකට උනන්දු උනේ. ඒ වෙන එකනිකයකට මොළදල් ගෙවනවා. වින තප්පර 8ක පමාවක් තියෙනවා. ටෙලිකාස්ට් වෙන්න මුළු එකම අහන්න පුළුවන්. එතකොට අපි ආයශරයක් අමුතු ක්‍රමයකට කනෙක් වෙනවා. රිසන් තියෙන try කරනවා මේ ගන්න. ඒක කම්පියුටර් මේ ටයිම් ටේබල් එක යන්නේ. ඒක පිළිතන එක අහන්න ගමන් 6 o'clock. ටොපිකයි කියන්නේ ක්වෙස්චන් ඇන්සර් දෙක. ඔව් ඒ කොහමද කනෙක්ෂන් එක තිබුණා වරින් වර කඩනවා ඒ සිග්නල් එක හෝල් එකට තිබුණේ නැහැ සමහර වෙලාවට වැඩ කරා ඒකෙන් තමයි අපි මේ පළවෙනි වතාවට මේ ඉන්ටර්නැෂනල් වැඩවලදී ලංකාවේ ඉන්න අයත් ධම්මජීව හමුතු තාම අපවත් වෙලා නැහැ කියලා දන්නේ ඒකෙන් තමයි. <laughs> ඒක මම අර බෝඩ් එකේ විදිහට දාලා දැම්මා මේ අද ප්‍රශ්නයක් අහන්න සල්පාසල සල්පාසල තරුණ ළමයිට නැද්ද ඒගොල්ලෝ කියන්නේ අපි ඒකට කියනවා සති සරසවිය කියලා වැඩ පිළිවෙලක් තියෙනවා. සතිපාසල යන්නේ 11 පන්තිය දක්වා. ඊට පස්සේ සති සරසවියට අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෙරුවා ડોક્ટર ආලෝක පතිරණ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාගේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර්. කෙරුවාසේ විශාල ඒගොල්ලන්ගේ වුණාවක් තිබුණා ප්‍රොෆෙසර්ස්ලාත් ඇවිල්ලා හිටියා. දැන් ඒක යනවා දැන් මගේ බැච් මේස්ලා තුන් දෙනෙක් ඉන්නවා වයිස් චාන්සලර්ස්ලා. මම ඒ කට්ටියට ඉල්ලලා දෙයියන්ගේ පිට එක්කෙනෙක්වත් ආන්සර් කිරුවෙවත් නැහැ. ඉතින් හිතා ගන්න පුළුවන් නේ. ඉතින් නමුත් අපි දැන් කරන්නේ මේ රෝහණගේ මල්ලි ඉන්නවා. ඒකට අපිට සහයෝගය දෙනවා කියලා තියෙනවා. හැම විශ්වවිද්‍යාලයකටම අපි කරන්න හදන්නේ ඔය ටීචර්ස් ට්‍රේන් කරනවා වගේ ට්‍රේන් කරපු එකනේ ගිහිල්ලා පැය එකමාරක ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. හැබැයි දැනට ඔය ડોક્ટર ආලෝක පතිරණ වගේ මේ හරි ඉන්ෆ්ලුවෙන්ෂියල් කැරක්ටර්ස් ඉන්නවනේ. ඒගොල්ලෝ පටන් අරගත්තා. අපිට දැන් ඉන්නවා 5 6 දෙනෙක් විතර හොඳ රිසෝස් පීපල්. ඒගොල්ලෝ ගාව කැරිස්මා එක තියෙන්නත් ඕනේ, සත්‍ය පිළිබඳ දැනගන්නත් ඕනේ, අපේ ට්‍රැක් එකෙන් පිට යන්නත් බෑ. ආන්නේ විදිහට කරගෙන යන එකට දැන් සත්‍ය පාසල යනවා, මයින්ඩ්ෆුල්නස් ෆාම් ස්කූල් යනවා, පිරිවෙන් යනවා, දහම් පාසල් යනවා, සත්‍ය පාසල යනවා. ඔය බඩදරුවම්මන්ට අම්මලාට පුහුණු කරන එක වගේ ඒක යනවා හැම පැත්තටම විහිදි විහිදි. මේකේ බේසිකලි අපි ගන්නවා සති පාසල කියන එක තමයි හතරේ පන්ති ඉඳලා 11 පන්තිය දක්වා එම් එක තමයි තියෙන්නේ. දැන් අපි පැය පහමාරක් අරගෙන තියෙනවා. වැඩි. එකේ ඉඳලා 10 මාර වෙලාව ඉතින් වෙන මොනවාරි කියන දෙයක් කරලා ඉවර කරමු මේක. ඈ කවි කිව්වා. එව්වා ඉවරයි අක්කා. ඈ? ඒක තමයි. එකේ ඉඳලා. පැය පහම අර බිස්පෙන් වල පැය හතරක් ගියා. ඉතින් අල්ල මොනාර කියලා ඉවර කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේලා දෙන්නම අපි නිශබ්ද බෑ බෑ කියලා කියනවා. වෙලා ගිය නිසා. ඔව් වෙලා ගියපු නිසා මේ අපි ගැන කරුණාවෙන් බලලා තියෙනවා මං <laughs> එහෙනම් සම්නහස අවසාන වශයෙන් අපේ නායක ස්වාමින්වහන්සේගෙන්ද ගුරු පියාණන් වහන්සේගෙන්ද අනිකුත් ස්වාමින්වහන්සේලාගෙන්ද සියලු පින්වත් පිරිසගෙන්ද අවසර ගන්නවා අපේ මේ වැඩසටහන අවසන් කරන්න. හැමෝම මං හිතනවා හුඟක් සතුටු සිතෙන් ඉන්නේ මේ වෙලාවේ. සතියම පුරුදු කරන්න තමයි අපිට කියන්න තියෙන එකම ප්‍රාර්ථනාව. අපි හැම දෙනාම ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපේ වැඩසටහන මෙතෙන් අවසන් කරමු. ගුරු නායක ස්වාමීන් වහන්සේටත් ගුරු පියාණන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී ඒ ආමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. අපි සැන දෙනාටම එසේම වේවා. තෙරුවන් සරණයි කියලා හැමෝටම ආශිර්වාද. ආයිත් අපි දෙවියන්ට ඥාතින් පිබ්බමුණන්න ඕනේ. ඊට පස්සේ සිල් පවන්නේ කරන්න ඕනේ. ඊට පස්සේ සංඝයාගේ ආශිර්වාදය ලබා ගැනීම කරනවා. ඒ නිසා මේ අපි ඉස්සෙල්ලා අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අපි මේ නිසා වැඩසටහන නිමාව සම්ප්‍රදාන කුල සටහන් කරමින් පෙනෙන නොපෙනෙන සීල දෙනාට පින් පැමිණීම සඳහා එත්තාවතා ආදී ගාථා සජ්ජායනාට පෙළඹෙමු සීල දෙනා.